අවසරයි ගරු කටයුතු ස්වාමීන් වහන්සේ මෑණියනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද අපේ 77 වෙනි භාවනා වැඩමුළුවේ දෙවැනි දවසයි අපි සම්මත වර්ෂයෙන් අලියුග වර්ෂයෙන් අපි ඉන්නේ අගෝස්තු මාසයේ 12 වෙනිදා. අද මේ අපි සූදානම් වෙන්නේ දෙවැනි ධර්ම දේශනාවට ඒ සඳහා සීලමු දෙනා tempත් වෙලා සාදුකාරය පවත්වමු. Thank you.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 තානං තං චිත්තං කෝසෙජ්ජං කෝසජ්ජං සංවත්තේයායි තීති ගරුකටයුතු අපේ ස්වාමීන් වහන්සේ මෑණියනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ඊයේ මේ සූත්‍රයට නමක් තියාගත්ත අධිචිත්ත සූත්‍රය කියලා අතර මෙහෙම පොතේ නම් කිරීමක් නැහැ ඒක අංගුත්තර නිකායේ තික නිපාතේ ලෝණ ඵල වර්ගයේ අවසාන සූත්‍රයයි ආචාන සූත්‍ර විදිහට සංග්‍රහ වෙලා තියෙන සූත්‍රයට විශේෂණමක් තිබුණේ නමුත් ඒ සූත්‍රේ පටන් ගන්නෙ අධිචිත්ත මනියුත්තානම් භික්කවේ බික්කුණා තීනි නිමිත්තානි කාලේන කාලං මානසිකා තබ්බානි කියලා අධිචිත්ත කියන වචනේ ඉස්සර කරගත්ත නිසා ඒ වගේ මේක සූත්‍රේ පුරාවට විහිදෙන තේමාව වෙන නිසාත් අපි සම්මත කරගනිමු මේක අධිචිත්ත සූත්‍රය කියලා අපි නම් කරගන්නවා කියලා. ඉතින් අපි ඊයේ පොට පාදගත්තේ, කලෙලි කරගත්තේ, පිටිය සකස් කරගත්තේ මේගේ බණක භාවනාවක පූර්ණ කාලව යෙදිලා ඉන්න කෙනෙකුට මෙවැනි සූත්‍ර දේශනාවකට අහුම්කන් දීමෙන් එවැනි සූත්‍ර දේශනාවක ලැබෙන කරුණු අවබෝධ කර ගැනීමෙන් කොච්චර දුරට ඒ තමන් කරගෙන යන සත්ක්‍රියාවට එහෙම නැත්නම් මේ භාවනා වැඩපිළිවෙලට යෝගාචර ජීවිතයට උදව්පකාර ලැබෙනවද කියන කාරණාව විශ්මතු කරගන්නයි අපි ඒ සඳහා අනුග්‍රහිත සූත්‍රයෙන් සරුවචන් වහන්සේ ඒ භාවනා කරන කෙනෙක් විසින් මේ පස් ආකාරයකින් තමන්ගේ මේ අධිචිත්ත භාවනාවට අනුග්‍රහ කළ යුතු බව පෙන්නලා තියෙනවා. ඒකෙම කොටසක් වගේ මෙතන පෙන්නනවා ඒ අධිචිත්ත මනියුත්තානම් පන බික්කවේ බික්ුණා. යම්කිසි භික්ෂුවක් මේ වගේ පූර්ණ කාලීනව සදී පැහැදී පැවිදි වෙලා ආරණ්‍යගත වෙලා භාවනා කරනවා නම් හෝ නැත්නම් මේ උපාසක උපාසිකා ඇත්තෝ ඒ ගෙවල් දොරවල් අමතක කරලා දාලා ලොකු කැපකිරීමක් කරලා ලොකු දුරක් ගෙවාගෙන ලොකු කාලයක් මේ විදිහට යෙදෙනකොට යතගේ ප්‍රධානම પરමාර්ථය තමයි මේ හිත සකස් කර ගැනීම. එහෙම නැත්නම් චිත්ත විසුද්ධිය, එහෙම නැත්නම් අදිචිත්ත මානුයුක්ත භාවය, අදිචිත්ත කටයුත්තේ යෙදී ගත කරන එක. අන්න ඊදී ගත කරන කෙනා අර පස් ආකාරයකින් අනුග්‍රහ කරන්න ඕනේ. සීලය හොඳට නිතර අලුත් දෙඩියා කරගෙන තියාගෙන ඉන්න ඕනේ. ඒ වගේම සූතමය ඥාන මේ විදිහට අසුවිරු ඥාන බණාන ගතිය ශ්‍රාවක ගතිය පොතේ දැනුමට නිතරම අලුත් වෙන්න ඉඩ දෙන්න ඕනේ. ඒ වගේම සාකච්ඡා කරන්න ඕනේ. තමන්න තියෙන ප්‍රශ්න ඒවට සම්බන්ධ වෙලා ඉදිරිපත් කරලා ධර්ම සාකච්ඡා කරගන්න ඕනේ. එතකොට තමයි මේ චිත්ත භාවනා, ප්‍රඥා භාවනා කියන සමත භාවනා, විදර්ශන භාවන වැඩෙන්නේ. මෙන්න මේ විදිහට ඒ ආකාරයෙන් අනුග්‍රහ කරාට පස්සේ ඒ දියුණු පවුණු කරන්න බලාපොරොත්තු වෙන අදිචිත්ත මනුයුත්තේ නැත්නම් අදිචිත්තේ යෙදී ගත කිරීම නැත්නම් භාවනාවේ පූර්ණ කාලව කාලිනව යෙදී ගත කරන කෙනා කාලේන කාලං සමාධි නිමිත්තන් මානසික ආලබන වරින් වර වරින් වර කාලය යොදන්න ඕනේ හිත අලුව කුඩු ටිකක් අග්ගලා කුඩු ටිකක් පැණි දාලා පිඩු කරන්න වගේ මේ නන්නත්තර වෙච්ච හිත විසිරීච්ච හිත පිඩු කිරීම සඳහා ගොනු කිරීම සඳහා ඒකෝදි භාවයටපත් කිරීම සඳහා ඒකාග්‍ර කිරීම සඳහා සමාහිත කර ගැනීම සඳහා සමතයකටපත් කර ගැනීම සඳහා සමාධි ගත කර ගැනීම සඳහා ප්‍රයත්නයක් කරන්න ඕනේ ඒ වාගේම කාලේන කාලම් පග්ඝහ නිමිත්තම් මනසිකාතබ්බං. එහෙම මේ භාවනාව නැත්නම් මේ සමාධිය හැදීගෙන එනකොට ඊට අනුයාත වෙන විදිහට වීර්යය යොදන්න ඕනේ. සමාධිය වැඩෙන තාලේ තේරුම් අරගෙන ඒ අනුයි වීර්යය යොදන්න එහෙම නැතුව මුල ඉඳලා පවත්න ඒකාකාර වීර්යක් නැහැ. ඒ වගේම සමාධියත් හැමදාම එක තැනක තියෙන. ඒක පෙරලෙනවා. ඒක විපරිණාමයටපත් වෙනවා. දැනුම තේරුම වැඩි වෙන්න වැඩි වෙන්න. ඒ ප්‍රමාණයට ඒකේනා හරියට දැනගන්න ඕනේ කොච්චරක් අදාළ වීර්යය යොදන්න ඕනේ කියලා. ඊට පස්සේ මේ දෙක සමාධි සහ වීර්ය කියන මේ දෙක එකිනෙක රණ්ඩු කරන්න දෙන්නේ නැතුව සමබරව යොදපු අශ්වය දෙන්නෙක් වගේ රථයක සමානව ගමන් කරන බවට උපේක්ෂාව වඩන්න ඕනේ. දිගටම සමාධිය කරන්නත් බෑ. දිගටම වීර්ය වඩන්නත් බෑ. මේ දෙක එකතු වෙලා සංප්‍රයුක්ත බලය ඉදිරියට යෑම සඳහා වාහනයක එකලස සකස් කරන්න වගේ ඒ උපේක්ෂාව වඩන්න ඕන කියන එකයි ඊයේ අවසානයේ නැත්නම් ඊයේ දේශනාවේ අවසානට වෙනකොට අපි එකඟ වෙච්ච නිගමනය ਸਰවචනවට පෙන්වන්න හදපු දෙය. අද ඉන්නට පොඩ්ඩක් එහාට ගිහිල්ලා එහෙම නොකොලොත් අවශ්‍ය වෙලාවට අවශ්‍ය කලාවට සමාධිය වීරිය සහ උපේක්ෂාව නොයදුනොත් ඒ ඒ තන යටිපහුවෙන අත්තරද්ද ඒ තන සිද්ධ වෙන අඩුපාඩුව ਸਰවඥාන්සේ එකින් එක පෙන්වනවා. ඒ සඳහා ਸਰවඥාන්සේ පාවිච්චි කරන්නේ සචේ භික්කවේ අජිචිත්ත මනුයුත්තෝ භික්ඛු ඒකාන්තං සමාධි නිමිත්තං චේව මනිස්කරෙය්‍ය. ඒ කෙනා දිගටම සමාධිය විතරක් වඩනවා නම් ඒ කියන්නේ අසමබර විදියට සමාධිය විතරක් වඩනවා නම් තානන්තං චිත්තං කෝසජ්ජං සංවච්චේය. ඒ හිතට නින්දට වැටෙන්න ඉඩ තියෙනවා. උනාට වැඩි සමාධියට ගියොත් අවශ්‍ය වීර්යය නැතුව නින්දට වැටෙන්න ඉඩ තියෙනවා. හිත ලීන වෙන්න ඉඩ තියෙනවා. හිත පසුබාහන්න ඉඩ තියෙනවා. ඇනුන් යන්න ඉඩ තියෙනවා. මෙන්න මේක මේ යෝගාවචරයේ දෝෂයක් නෙවෙයි. මේ යෝගාවචරයා දන්නේ නැතිකම නිසා ඕනෑවට වැඩිය ඒ සමාධියට උඩගිඩි දෙන්න ගියොත් පොර දාන්න ගියොත් ආහාර දෙන්න ගියොත් කුසීත භාවයට වැටෙනවා. ඉතින් ඒ බව සර්වචනහන්සේ අත්දැකලා තියෙනවා. උන්වහන්සේ තමන්ගේ ගෝල බාලයෝ මෙහෙවනකොට හසුරනකොට ඒ අත්තටත් වෙච්ච බව දැකලා තියෙනවා. මේවා හේතුඵල ධර්මයක් මිස ඒ භාවනා කරන්නගේ දෝෂයක් නෙවෙයි. ඉතින් ඒ නිසා ඒක පෙන්වලා දෙන බුදුහාමුදුරන්ගේ යුතුයකම තමයි ඒක මග ආරවණ ක්‍රමය කියලා දෙන්න ඒක ඉක්මවන ක්‍රමය කියලා දෙන්න ඇත්තටම ඉතින් මේ විදිහට මේ ලෙඩේගේ රෝගයක් අඳුර ගන්නවා වගේ භාවනා කරන කෙනාගේ භාවනා ජීවිතය එහෙම වැනෙන්න දෙන්නේ නැතුව යන්න උපදෙස් දෙනවා කියලා කියන්නේ මේක වැනෙන එක ස්වභාවයි. ඒක ලෙඩක්. ඒ ලෙඩේට බේත් තියෙනවා. මබේ ලෙඩේ අඳුනගත්තොත් විතරයි බේත කියන්න පුළුවන්. එහෙම නැත්නම් මේ යන්න ඉස්සල්ලා ගමන් මල්ලේ කොහොමටත් ඩිස්පින් පෙති දෙකක්, පැන්ඩෝල් පෙති දෙකක්, වික්ස් ටින් එකක්, එහෙම නැත්නම් සිද්ධාලේප කුප්පියක් අපි දාගෙන යනවා. ඉතින් ඒ ඒක මෙලෙඩෙන්ට ඉස්සල්ලා තියෙන නිසා දාගෙන ගියාට කොත්තනේදීද මේ පැන්ඩෝල් පාවිච්චි කරන්න ඕනේ? කොහොමද මේ බාම් එක ගහන්න ඕනේ කියලා දන්නේ නැතුව තියෙන තරම් බාම් කල්ලාතෝ ගන්න පටන් ගත්තොත් කඩේ නිකන් දෙහිඳා තියෙන තරම් පැන්ඩෝල් වෙන්න පටන් ගත්තොත් ලෙඩේ හටගන්නේ බෙහෙතෙන්. ඒකට කියනවා බෙහෙසජ්ජ සමුට්ඨිත රෝගෝ විය අතකිච්චෝ කියලා. එහෙම නැත්නම් ඊට්‍රෝජෙනික් ඉෆෙක්ට් කියලා හැම බේතක්ම වසක්. හැම වසක්ම බේතක්. මාත්‍රාව තමයි ප්‍රශ්නේ. මේක කියලා තිබුණේ ජීවක වේදා. බුදුහාමුදුරුත් එක්ක හිටපු වේදා කියලා තියෙනවා හැම බේතක්ම වසක්. හැම වසක්ම බේතක් මාත්‍රාව දන්නේ දන්නවනම් හරියට නිරෝගී වෙන්න පුළුවන්. ප්‍රමාණ ඉක්මල ගත්ත ගමන් ඒක බෙහෙතෙන් හටගත්ත ලෙඩේ. අද මුළු ලෝකෙම සමස්තයක් වශයෙන් තියෙන්නේ බෙහෙතෙන් හටගත්ත ලෙඩ. භාවනා ලෝකෙත් එච්චරයි. ඒකයි මට මේ කියන්න ඕනේ. භාවනා ලෝකෙත් මේ සමාධියට තියෙන අධික කෑදරකම නිසා මුළු භාවනා ලෝකෙම නින්දට වැටිලා. කිසි කෙනෙකුගේ අවදි මනසක් නැහැ. කිසි කෙනෙක් දන්නේ නැහැ එහෙම මනසක් අවදි කරගන්න හැටි. ඒ මොකද මේ සමාධියේ තියෙන පක්ෂග්‍රාහීත්වය නිසා. ඉතින් ඒක නිසා මේකෙදී යම් කිසි කෙනෙකුට මේ අත මේ වාසිය මේ අත්තරද්ද මේ මල් පැන්නිල්ල මේ ඉරි පැන්නිල්ල සිද්ධ වෙන්න දෙන්නේ නැතුව ඒ යෝගාවචර දිග ගමනක් යන්න. වැටෙනකොට නැගිටවන දිග ගමනක් යන්න සිද්ධ වෙනවා වීර්ය සහ සමාධිය අතර සමතුලිතතාවයයි මේකේ වැදගත් වෙන්නේ. එහෙම නැත්නම් ඒකාංශික වඩන සමාධිය නෙවෙයි. ඒක තමයි ਸਰවඥාන්සේ මෙතන සඳහන් කරන්නේ සචේ භික්කවේ අධිචිත්ත මනුයුත්තෝ භික්ඛු ඒකාන්තං සමාධි නිමිත්තං මානසිකරේය ඒකාන්තව නිතරම සමාධි නිමිත්තම නම් ආශ්‍රය කරන්නේ භාවනා කරන්නේ මෙනෙහි කරන්නේ මානසිකරණය කරන්නේ තහනන්තං චිත්තං කෝසජ්ජාය කෝසජ්ජාය සංවත්තේය. හිතත් ඉඩක් තියෙනවා ඒ හිත කුසීතකමට වැටෙන්න. ඉඩක් තියෙනවා ඒ හිත නිදිමතට වැටෙන්න. ඉඩක් තියෙනවා ඒ හිත සැඟවි ගන්න. ඉතින් මේ කාරණාව අපි අත්දකිනවා නම් ඔව් මෙහෙම පටන් ගනිමු. කවදාවත් භාවනා කරන්නේ නැති කෙනෙක්, සමාධියක් දන්නේ නැති කෙනෙක් මේක අත්දකින්නෙත් නැහැ. ඉතින් එහෙම කෙනෙකුට මේක හුදු බණක් විතරයි. එයා දන්නේ මේ ජීවිතයට අදාළ වෙන්නේ නැටි මේක අපිට අදාළයි කියලා දන්නේ. නමුත් යම් කිසි කෙනෙක් භාවනා කරනවා මේ පද පදේ අහලා නැහැ. එතකොට යාට නිතරම තේරෙනවා අද දවල් අපි ධර්ම සාකච්ඡාදී ගත්තා වගේ ශක්මණේදිත් වැනෙන්න පටන් ගන්නවා. ශක්මණේදිත් තෝන්තු වෙන ගතියක් එනවා. බරියංකයට ගියත් නිදිමත බර වෙනවා. එයා අහලා නැහැ මේ වැනි බනපදයක්. එයා හිතන්නේ ඒක නිසා මේ මගේ දුර්වලකමක්. මේ මගේ ලෙඩක්. මට භාවනා අතහැරලා ගියොත් හරි. භාවනා කෙරුවොත් මේ ලෙඩේ. ඉතියා බොහොම ඉක්මනට භාවනා අතහැරලා පැත්තකට වෙනවා. මේ භාවනා කෙරුවොත් මට නිදිමත එනවා කිය. ඊට අමතරව දැන් තව යෝගාවචරයක් ඉන්නවා එහෙම භාවනාත් කරනවා උත්සාහ කරන ගමන් බනකට ඇහෙනවා භාවනා කරනකොට මෙහෙම නිදිමත ගතියක් එනවා ඒක මේ සමාධියට වැඩි ආදරය දැක්වීම නිසායි. ඒක නිසා මේක භාවනා අතහැරලා යන තැනක් නෙවෙයි. මේක හරියට කාරණාව කැඳේ ගල බේරුවා වගේ තේරුම් අරගෙන මෙතෙන්දි මේ කුසීත භාවයට මේ කෝසජ්ජයට මේ නිදිමත ප්‍රතිකර්ම කරොත් එතනින් තමයි සමාධිය ඉස්සරහට යන්නේ. නැත්නම් අර පළවෙනි හම්බෙච්ච බාධකයේදීම යෝගාචර පස්සෙන් පස්සට යනවා. ඒ කියන්නේ මෙයා අහලා නැහැ. ඒ කියන්නේ මෙයා අත්විඳලා නැහැ. එයා කියන්නේ මෙයා මේ බණපදයේ ජීවිතයට සම්බන්ධ කරගන්න දන්නේ නැහැ. ඒක නිසා මේ භාවනා කරන ඇත්තෝ වාඩි කරවලා බණක් කියලා මේක හොඳ ධර්ම ගෞරවයක් ඇති කරගෙන ඒ ඇත්තන කියලා දෙන්න ඕනේ. භාවනා කරන කෙනාට මෙන්න මෙහෙම බොරු වලවල් වගේක් තියෙනවා පාරේ. මේවා වැටුනොත් අල්ල කඩා ගන්නවා. ඒක නිසා পায় බුරුලෙන් තියාගෙන යන්න. අත්ත බින්දේ පය බුරුලෙන් තබාවරෙන් කියලා මේ සමාධියත් එක්ක යනකොට මෙන්න මෙහෙම යටිපහුව වෙන තැනක් තියෙනවා අත් බොරලක් තියෙනවා මොකද්ද හිත හැංගෙනවා හිත කෝසජ්ජයට වැටෙනවා ඉතින් ඒක නිසා නිකන් සාමාන්‍යයෙන් කියතයි කාටරි නිින්ද යන්නේ නැතිලක් තියෙනවා නම් භාවනා මධ්‍යස්ථානයට යන්න වෙනදටත් වඩා නිින්ද යනවා හිටගෙන බුදින හැටි බලන්න ඕන නම් භාවනා මධ්‍යස්ථානයකට යන්න. ඉඳගෙන බුදින හැටි බලන්න ඕන නම් භාවනා මධ්‍යස්ථානයට යන්න. ඕන වෙලාවක පුදුින් හැටි දැනගන්න ඕන නම් භාවනා මධ්‍යස්ථානට යන්න. ඒක නිකන් මේ එහෙම නැත්තම් සිංහල චිත්‍රපටියක් බලන්න. කොයි එකෙදිත් නින්දයි. මේවා මේවා බේත් අත් බේත්. සමහරවිට තියෙන භයානක ලෙඩක් ඉන්සොම්නියා කියලා නිින්ද යන්නෙම නැහැ. ආන් එහෙම කෙනෙකුට අල්ල දාන්න භාවනා මධ්‍යස්ථානට හිටගෙන පුදියයි. දැකලා නැත්තම් හිටගෙන බුදින හැටි යන්න බාන මැදස්ථානට ගිහිල්ලා දවස් දෙක තුනක් ඉන්න ඕන්න දැක්කත් ඇයි. ඉතින් අපි ඒක දකිනකොට දැන් මට සිද්ධ වුණොත් මම ලැජ්ජාවටපත් වෙනවා චි. සෙනග ඉස්සරහා මට ඉඳගෙන නිින්ද ගියා. සක්මන් කරනකොට ඇවිදිනකොට නිින්ද ගියා. හිටගෙන නිින්ද ගියා. ඉතින් මේ විදිහට අපි ලැජ්ජාවටපත් වෙනවා. ඒ වගේම ලෝකයක් කියනවා මේ බැරි වැඩ කරන්න ගියාම ඕක තමයි හිටපන්කෝ අපි වගේ රැයට කාලා බුදියාගෙන මේ මොනවටද මේ රැයට නොකා මේ භාවනා කරන්න හදන්නේ කියලා මිනිස්සුත් උසුළු විසුළු කරනවා. නමුත් මේ උසුළු විසුළු අසේ බුදුහාමුදුරු බණපදයක් කියනවා. භාවනා හරියන කෙනාටයි ඒ නිදිමත එන්නේ. ඒක නිසා දැන් නිදිමත අපි මෙහෙම කියමු. ඒ විදිහට භාවනා කරනකොට නිදිමතත් එද්දී හිත ප්‍රබුද්ධ කරන එකට බුදුන් කියලා කියනවා. ප්‍රබුද්ධ කරගන්න දන්නේ නැති ක්‍රණ පුතඥය කියලා කියනවා. එච්චරයි. අපිට දෙන වගකීම එච්චරයි. භාවනා කරපං සක්මන් භාවනා කරපං පරියංග භාවනා කරපං කරනකොට නිදිමතක් වෙනවා. ඒක දියුණුවක්. ඒක භාවනා සුබ ලකුණක්. පෙර නිමිත්තක්. නමුත් මේ නිදිමතට යට වෙලා එක්කෝ භාවනාව අතාරිනවා. එහෙම නැත්නම් සමාධිය කඩා ගන්නවා. ඒ හැම තැනකදීම කියන්නේ සුත්තමේ ඥානෙ නෑ, අසුවිරු ඥාන නෑ. ඒ වගේම ඒකට යදී යුතු පිළියම් පන්තිය දන්නේ නෑ. එහෙම නැත්නම් ඒක චිත්ත නියාමයක් බව දන්නේ නෑ. ඉතින් ඒක නම් හුඟක් වෙලාට පශ්චාත්තාප වෙනවා. අන්න එහෙම භාවනා කරලා ටිකක් නිින්ද ගිහිල්ලා එහෙම කෙනෙක් අහපු දවසේ අනේ අංගුත්තර නිකායේ තික නිපාතේ ලෝණ වර්ගයේ 3 වෙනි 11 වෙනි සූත්‍රයේ බුදුජානනාංශයේ බණයක් පදයක් කියලා තියෙනවා. සමාධි නිමිත්තටම වැඩිව ඒකාන්තව කරන කෙනාට නිදිමතක් එනවයි කියලා. ඒක නිසා මට දැන් වෙලා තියෙන්නේ මේ සමාධි නිමිත්ත ඒකාන්ත වශයෙන් අසුරු කිරීමෙන් වෙච්ච දෙයක්. එතකොට පොත පොඩ්ඩක් දිගහැරලා බැලුවොත් ඒකට පිළියම් ක්‍රම තියෙනවා. එතකොට යාට තේරෙනවා මේක හැමෝටම කියවු බණක් නෙවෙයි. අදාළ නැති මිනිසෙකුටත් නෙවෙයි පොත් නොබලන කෙනෙකුටත් නෙවෙයි හරියටම භාවනා කරලා හරියටම කාරණාව දන්න කෙනාට බුදුහමතු පපුව අත ගාලා බණ කියනවා. ඒක භාවනා කරුවට විතරක් හරියන්නේ නැහැ. මේ බණපදේ ඇහෙන්නේ වෙන මොකද්දෝ හේතුඵල ධර්මයකට. හැබැයි මේ බණපදේ ඇහුනට අදාළ නැති කෙනාට බණ කියන කොටත් නිින්ද යනවා. බණ අහන්නේ නැහැ. අර අදාළ නැහැ. අර දන්නේ නැහැ. ඒකට යා හිතකන බුදියන බණ අහනකමනොත්. ඉතින් මේ ඔක්කොම එකතු වෙලා හරියට බණපදයේ උඩට නම්පු කල හරවපු කලයකට වතුරක් කරනවා වගේ තේරෙනවයි කිව්වොත් ඒක බුදුහාමුදුරුවෝ සතුට වෙනවා. ධර්මයක් සතුට වෙනවා. සංඝයාත් සතුට වෙනවා. ඒ මනසටත් වැඩක් වෙනවා. ඒකෝට ධර්මයේ සජීවි. ඒකට මේ පුද්ගලයාට මේ කියන දේ මටම කිව්වා වාගේ බුදුහාමුදුරුවෝ මට කතා කරලා කිව්වා වගේ කාරණාව තේරෙනවා. ඒක නිසා භාවනා කරන කෙනා කවදා හෝ මට මෙහෙම භාව ඉඳගෙන ඉන්නකොට අපි නැත්නම් අපි කියමු පරියංක භාවනාවක් කියලා ඉඳගෙන භාවනා කරනකොට නැත්නම් සක්මන් කරනකොට මගේ මේ හිත මිදෙන ගතියකටපත් වෙනවා මගේ හිත ඇකිලෙන ගතියකටපත් වෙනවා මගේ හිත හැංගෙන ගතියකටපත් වෙනවා කියලා කියන්න හිතෙන්නේ මොන පිනකටද කියලා හිතන්න. කටට කියන්න හිතනොත් මට මෙන්න මෙහෙම එකක් වෙනවයි කියලා ඒක පුදුම පිනක්. මොකද හුඟක් වෙලාට අපි හිතන එක නොකිය යුත්තක් ලැජ්ජාවට කාරණාවක් හංගන්න දෙයක් එහෙමත් නැත්තම් හිතනද අපි ධර්ම සාකච්ඡාට සම්බන්ධ වෙනකොට කවුරු හරි සත්පුරුෂයෙක් මේක කෙලින්ම කියනවා සභාවට මම මේ භාවනා කර කර ඉන්න වෙලාවේ සක්මන් කරන වෙලාවේදී පරියන් කියනවාද මගේ හිත හිමීට රත් වෙච්ච ඊටි ටිකක් ඇකිලීගෙන මිදෙන්නා වගේ මිදෙනවා අලුත් කිරි හට්ටියකට දාපු සීතල වෙච්ච කිරි ටිකකට මුහුණ ටිකක් දැම්මා වගේ මේක කැටි ගැහෙනවා ඉතින් මේ වගේ දෙයක් තමන්ට සිද්ධ වෙලා ඒක ධර්ම සාකච්ඡාවකට හරියට වාර්තාගත කරන්න පුළුවන් නම් යට නිවන් දකින්නවා කියන එක එච්චර අමාරු නෑ. අපේ කෙලෙස් වල බරපතලකම තමයි මේවා කියන්න හිත දෙන්නේ නෑ. මෙවුව වෙච්ච හැටියට කියන්නේ නෑ. එහෙම නැත්නම් මෙවුව නොකිය යුතු දේවල් කියලා නොසලකා නොමින් මේකට තමයි මායя කියන්නේ. මෙන්න මේකට තමයි කෙලෙස් කියන්නේ. මේ අඩුපාඩුව තමන් අඩුපාඩු කියන වචන අයින් කරමු මේ ලක්ෂණය Taman දැක්කට පස්සේ මේ ස්වභාවය Taman දැක්කට පස්සේ මේ ගතිය Taman දැක්කට පස්සේ මේ භාවය Taman දැක්කට පස්සේ වාර්තාගත කරන්න වාර්තාගත කරන මට්ටමට යෝගාවචරයා ගන්න වගකීම බුරුම ස්වාමීන් වහන්සේ නිසා කියනවා යෝගාවචරයාගේ වගකීමට නෙවෙයි වැටෙන්නේ ගුරුවරයාගේ වගකීමට වැටෙන්නේ යෝගාවචර කිව්වේ නැත්නම් ඒකට ගුරුවරයා වග කියන්න ඕනේ ගුරුරයා යාට නැවත නැවතත් බණක් කියලා නැවත නැවතත් කමඨං සුද්ධ කරලා නැවත නැවතත් භාවනා යොදවලා ඒ කෙනා ලව්ව කියවන්න සභාවකට උසාවියකට ගිහිල්ලා කියන්න මම මේ භාවනා කරනකොට මෙන්න මේ මේ විදියට ආනාපාන දිහා බලා ඉන්නකොට එන්නේ එන්නේ එන්නේ මගේ හිත ආස්වාද ප්‍රසවාසයේ දකිද්දිම ඕන ඇකිලීගෙන යනවා සක්මන් කරනකොට මට දැන් බීපු මිනිසෙක් වාගේ එහාට මට ඇදෙන්න පටන් ගන්නවා ඇලයින්මන්ට් සවුත් වෙච්ච වාහනයක් වගේ එහාට මට අදිනවා. මෙන්න මේක <clears throat> සිද්ධ වෙන තාලෙට වාර්තාගත කරන්න පුළුවන් නම්. එයා නීවරණ පිළිබඳව වශියක් තියෙන කෙනෙක්. එන්නකොටම දන්නවා. ඒ කෙනාට එම ඉස්සලා වාර්තාගත කරනකොට අපිට හුඟක් වෙලාට පහුවෙලා අපි නිින්දට අහුවෙලා ලැජ්ජාටපත් වෙලා කවුරු හරි කියපු වචනයක් අහලා තමයි අපිට වාර්තාගත කරන්න හිතෙන්නේ. නමුත් වාර්තාගත කරන තරම් පෞරුෂත්වයක් හැදිච්ච දවසේ වාර්තාගත කරන තරම් සුත්තමේ ඥාණය වැඩුණාට පස්සේ වාර්තාගත කරන තරම් සාකච්ඡා ඥාණය සාකච්ඡාවක වටිනාකම තේරුණාට පස්සේ ඒ යෝගාචරයට හම්බ වෙන අතිරේක ලාභය තමයි නැත්නම් බුදුරජාණන් වහන්සේ දෙන යොමුව තමයි ඊගාව දවස වෙනකොට එච්චර නිදිමත ගතියක් එන්න කලින් මෙන්න මේ විදියට අරමුණ දිගේ වැඩි වේලාවක් ඉන්නකොට අරමුණු දිගේ වැඩි සතියක් පවත්වනකොට නිින්ද එන ස්වභාවයක් තියෙනවා. මම ඊයේ තරම් නිින්දට යන්න කලින් මේක අල්ලන්න ඕනේ කියන එක තමයි අප්‍රමාදේ කියන්නේ. ඊයේ තරමටම නිින්ද කියලා තවත් තේරුම් නැත්නම් පමාවක්. ඒක ප්‍රමාදේ. මොකද හැමදාම මේ සිද්ධ වෙනවා. භාවනා කරන යෝගකට හම්බෙන අතවාසිය තමයි හරි ඊයේ අහුණා. ඊයේ සූත්‍ර මේවා පතිමු දැනගත්තා. සාකච්ඡාවෙමු දැනගත්තා. ඊයේ නින්දට වැටුණා. එහෙම නැත්නම් හිත කුසීත වුණා. මිදුනා, චීන මිදෙට අහු වුණා. ඒකෝ ලැජ්ජ වෙලා භාවනා කරලා යන එක නෙමෙයි කරන්න තියෙන්නේ. හෙටත් භාවනා කළා. හෙට මෙච්චර අමාරු වෙන්න ඉස්සර වෙලා. ඊට මෙච්චරම සීතල වෙන්න ඉස්සලා මේක අල්ලා ගන්නවා කිව්වනම් එන්නේ මේ වැඩපිළිවෙලට කියනවා සම්මත ලෝකේ යෝනිසෝ මනසිකාරය. තාමත් වැඩේ, තාමත් නිින්දේ. හැබැයි ඊයේ තරම් නිින්දට ගිහිල්ලා නැහැ. අද යන්නේ ලෑස්ති වෙලා. අද දන්නම් යහනවා හරි ගියොත් හොඳට මතක දැන් භාවනා හරිය ගියොත් නිින්ද එනවා. ඒ නිින්දට ලෑස්තිලා යන්නේ. ආයුධ සම්පන්නව යන්නේ යුද්ධෙට යන්නේ උරතලයට නෙවෙයි. ඌ ඉසුරුනොත් ඌ මං ඉසුරුනොත් මං. ආයුධ පාවිච්චි කරන්න ගියාම ප්‍රසිද්ධ යුද්ධෙදී උරතල් කරන්න බෑ. පොඩ්ඩක් හිටපන් මං ධර්මකට ගහ ගන්නකම් ඔබට දෙන්නම් දෙකක් කියන්න බෑ. ධර්මකට ගහනකොට ඌ ගහලා ඉවරයි. අපි යන්න ඕනේ කැතපට ගහගෙනමයි. අපි යන්න ඕනේ ආයුධේ ලොකු සාංශ ඉන්න කාලේ කිව්වේ යුද්ධෙට ගිහිල්ලා ආයුධ ගන්න බෑ. ආයුධයට යන්න ගාපු ආයුධයක් තියාගන්න. ඒ ගාපු ආයුධේ ඒ ගාපු බවට දිලිසෙන බවට පත් වෙන ඊට ඉස්සෙල් දාසේ ඒ තරම්ම ලැජ්ජාවටපත් වෙලා තියෙනවා. ඒ තරම්ම අහුවෙලා, නිින්ද වැටිලා, වැක්කිරිලා, ලැජ්ජාවටපත් වෙලා. නමුත් අතනෑර භාවනා කරන කෙනාට මේ වෙලාවේදී තේරෙනවා මෙන්න මේ නිින්ද මගේ දෝෂයක් නෙවෙයි හේතුඵල ධර්ම කියවිලා තියෙන හැබැයි මගේ දෝෂයක් තියෙන පමා වෙලා තියෙනවා මං අද පමා වෙන්නේ නැහැ මං අද ඊට පොඩ්ඩකට කලින් අල්ලනවා ඊට දවසේ ඊට පොඩ්ඩකට කලින් අල්ලනවා අල්ලනකොට සමාධිගත වීම සහ කුසී මේ ලීන භාවයටපත් වීම සංගවි ගැනීම සමානව සිද්ධ වෙන්නේ හිතේ හිතක් හිත කියලා කියන්නේ චෛසික 52ක් තියෙනවායි කියලා පසුකාලීන ආචාර්යවරු අහුල්ලා තියෙනවා කි. ඒ චෛසික 52 පන්තියේ ළමයි නැති වෙලාවේ ටීචර් නැති වෙලාවේ පන්තියේ ළමයි 52 වගේ. උන් කෑ ගහනවා, ජනෙලෙන් එළියට පනිනවා, නටනවා, දඟ කරනවා, ටීචර් ඇවිල්ලා නැහැ. ඉතින් එතකොට හිතා ගන්න කොහොමද 52 වැඩ කරන්න කියලා. දැන් ටීචර් පන්තියට එනකොටත් මුන් තාම දඟල දඟල ඉන්නේ ටීචර් දන්නවා. ඉතින් සිටි, ඉඳි, සිටි, ඉඳි සීටේ ඉඳින් කරන පන්තියකට පාඩමකට සූදානම් කරා. නැත්තම් ඉන්නේ එක එක ගහ ගන්නවා নানা ආකාර දේවල් කර කරනේ. ආන්නේ වගේ තමයි මේ චෛසික 52 මේ භාවනා කර්මස්ථාන එනකොට මානසිකාරය එනකොට දන්නත්තරයි. දහපදුරයි. පුවක් කිත්ත ගලේ ගහුවේ විහිරිලා තියෙන්නේ. අන්නේ විසීතිච්ච එක හික්ම වෙනවා සමතයකටපත් කරනවා ඒකෝදි භාවයකටපත් කරනවා කියන එක තමයි පන්ති ගුහාර ගුරුවරයා පාඩම ගන්නට ඉස්සලා කරන දේ. එතකොට ඒ ළමයින්ගේ සීතල වීමක් නෙවෙන්නේ. දඟල දඟල හිටපු ළමයි සීතල වෙනවා. මේක ඕනෑමට වැඩිය දැන් ඒ ගුරුවරයා කියන දේවල් තේරෙන්නේ නැහැ. අපිට ඉස්කෝලේ යන කාලේ ඉංග්‍රීසි පන්තියේ තියෙනකොට ඉතින් ගුරුවරයා විශාල ගැඹුරු දේවල් උගන්වනවා අපි නිදි. තේරෙන්නේ නැහැ. ඉංග්‍රීසි කිව්වට ඒ දවස්වල බොහොම අමාරු. ඉතින් උගෝ වෙලාවට වැසිකිළියට යන්න ගහන ළඟට ගිහිල්ලා එළියට ගියාම ආයි පන්ති වෙන්නකම් එන්නේ නැහැ. ඉතින් ඒ උපක්‍රම අපි කරනවා ගුරුවරයා নানা උපක්‍රම කරනවා අපි පන්තියට බඳවලා තියන්න අපිට තේරෙනවා මේ කියන දෙමලේ තේරෙන්නේ නැහැ. ඉතින් අපි එක්ක පැත්ත කරලා බුදිය ගන්න එහෙම නැත්නම් පන්තියෙන් බැලලා යනවා. ඒ නිසා ඕනාට වැඩිය නෑ ළමයි ටිකට උනන්දුවක් වෙන රසවත් වෙන විදිහට පාදම ගන්නන්න බැරි නම් නිදා ගන්න. පන්තිර උරේ ආවේ නැත්තම් නන්නත්තාවයි. ගහ ගන්නවා බැන ගන්නවා මම දන්නේ ගෑනු ළමයි ඉන්න පන්තිල කොහොමද දන්නේ මම ගොඩක් අය හිටියේ මිත්‍ර පාසල් වල කොල්ල විතරක් ඉන්න දැන නැහැ ඉතින් වැඩේම රණ්ඩු කරනවා ඒ වගේ තමයි සමාධි නිමිත්ත හඳුල්ලා දෙන්නේ ඉස්සෙල්ලා අපි ගෙවල් දොරවල් ඉන්නකොට අපි මේ කාම ලෝකේ ජීවත් වෙනකොට මේක නන්නත්තරයි මේක කිසිම චාරයක් නැහැ මේක පිස්සු ඇදිච්ච වඳුරෙක් වාගේ ගොජ දානවා ඉතින් අපි සමාධි නිමිත්ත දානකොට අපි කියනවා ගිහිල්ලා වාඩි වෙන්න හොඳට සමබර වෙන්න වාඩි වෙන්න ඒකලෙල ලිහිච්ච ස්වරූපෙන් කය තියාගන්න තියාගෙන බලන්න පාඩම් පන්තියට යන්න ඉස්සරලා මේ හිත මේ බාහිර නටන හිත කයට ගන්න පුළුවන්ද කියලා ඒක බැන්නම් පාඩම් පන්තිය පටන් ගන්න බෑ දැන් ළමයි ඔක්කොම නන්නත්තර ජනලෙලින් පැනලා ගිහිල්ලා දොරෙන් පැනලා ගිහිල්ලා නටනවනම් ඒසට පාඩම් පන්ති ගන්න කෙවිතරන තලන්න වෙන හොඳටම ඇතුළට වරිලා පන්තියට වරෙලා ඉයලා තලන්න වෙනවා. තල්ල තමයි ගන්න. දැන් නම් මම හිතන්නේ ළමයෙකුට ගහන්න පුළුවන්කමක් තියනවා කියලා. ඒ දවස්වල නම් තලනවා මගේ තාම තියෙනවා ගුටි කාපු වගේ වෛරපළු. තලල ඇතුළට ගන්න. ඉතින් අපේ හිත හිතනද පන්තියේ ළමයි ටිකවත් ඇතුළට ගන්න බැරි ගුරුවරයෙකුට මොන පාඩම්ද? ඒක නිසා ඉඳගෙන ඉඳගන්න එකට හිත ගන්න බැරි වුණොත් මොන ආනාපාන සතියේද? හිත මම මෙතන ඉඳගෙන ඉන්නවා කියන එකටත් හිත ගන්න බැරි මිනියකට මොන ආනාපාන සතියක්ද මොන බිම්බීම හැකිලිමද ඒ නිසා ඉස්සල්ලාම කරන්න ඕනේ ඉස්සල්ලා කරන්න ඕනේ සමාධියක් හරියන් ඉස්සල්ලා මේ කයෙන් සහයෝගය ඉල්ල ගන්න ඕනේ මේ මේ මේ ශරීරයෙන් සහයෝගය ලොම්බත් මෛත්‍රික මැසිනා යන්න කැමැතිද ගමන කියලා මේ මැසිනා නැත්තම් කවදාවත් ගමනක් නැහැ ඒක නිසා ඔය ඉන්දියාවේ හිටපු නේරුතුමා හරිම දුර්ලභ සෞඛ්‍යයක් ඇති මිනිස්සෙක් ඒකට ලෝක ප්‍රසිද්ධයි. ඒ වගේම හරීම චතුරායි කතාවට. ඉතින් හැම හැස්සීමටම හැම සංවිධානයකටම එතුමට කියලා ආරාධනා කරලු ඔබතුමා වැඩියොත් අපිට දෙන ගෙනවා. ඔබතුමා අඩුවොත් මේක රාජ මට්ටමට යනවා. ගණන් ගන්නව අනේ අපේ රැස්වීමට එන්න කියලා. එතුමා කියනවලු මේ බూరు සහෝදරයා ඉඩ දුන්නොත් එන්නම් කියලා. කියන්නේ මගේ කය සහයෝගය දුන්නොත් එන්න ලෙඩ වුණොත් මොනව කරන්නේ? මේ බూరు සහෝදර කියන්නේ මාත් එක්කම ඉපදිච්ච මේ බూరుවා. එයා මේ නිවුණා. අපි දෙන්න නිවුන්නෝ ඌ කවදාවත් අපේ වැඩේට සහයෝගයක් නැහැ. ඉතින් මුගේ සහයෝගය ගන්නවයි කියන එක බොහෝම ප්‍රයෝගයෙන් කරන්න මේ කයේ සහයෝගය. ඉතින් ඒක සමාජයට හැදෙන කෙනා හැරෙන තාලෙන් කියයි. සක්මනට ගියාට පස්සෙත් සක්මන් මළුවට ගිහිල්ලා සමහරව මම දැකලා තියෙනවා වඳිනවා සක්මන් මළුවට. වැඳලා සක්මනේ යහට මහැට ටිකක් ඇවිදිනවා මේ කය gederද තියෙන්නේ නෑ කය මෙතන තියෙද්දි හිත geder නැත්නම් කය මෙතන තියෙද්දි හිත හෙට කරන දෙයක එනද ළඟ ඉන්න එකන හයියෙන් සක්මන් කරනවාද කියලා බලනවා අල්ලපු එකන හිමීට සක්මන් කරනවාද කියලා බලනවා ඒ තාම ඇවිල්ලා නෑ සක්මනට තියා තාම පන්තියේ ළමයි ටික පන්තිරවත් ඇවිල්ලා නෑ අපි ඉස්ලාම් දාසේ ධර්ම සාකච්ඡාදී කිව්වේ එක්කෙනෙක් හයියෙන් යනවා ස්වාමීන් වහන්සේ දැන් මම මොකද කරන්නේ එකෙනෙක් හිමීට යනවා ස්වාමීන් වහන්සේ මම දැන් මොකද කරන්නේ? එක්කෙනෙක් උඩ බලන්න යනවා ස්වාමීන් වහන්සේ මම දැන් මොකද කරන්නේ? ඉතින් ඒ කෙනාගේ හිත තාම කයේ සහයෝගයට සහ සහයෝගයේ කය කයේ සහයෝගයේ හිතට ගිහිල්ලත් නැහැ. ඉතින් මේක නැති කෙනෙකුට අපි ඊටාම සූක්ෂම භෞතික විද්‍යා පාඩමක් උගන්වන්න හදනවා නම් පන්ති ළමයි පන්තියේ නැතුව ඒ සර් පිස්සන් කොටුවට අරින්න ඕන. පිස්සෙක් මේ ළමයි ටිකේ සහයෝගය ගන්න බෑ. ආන්නේ වගේ මේ සමාධි නිමිත්තක් හඳුල්ලා දෙන්න ඉස්සෙල්ලා නැත්නම් සමාධි කාලෙන කාලන සමාධි නිමිත්තක් මානසිකාතබ්බන් කියන ඉස්සෙල්ලා මේ කයේ සහයෝගය ගන්න ඒක දන්නවනම් නිවන් දක්නවා කියන එක ඉතාම ලේසි. ඉඳගත්තට පස්සේ ඉඳගෙන ඉන්න බව දානවා. සක්මන් කරනලායි මගේ ඇඟ දැන් ඉඳගෙන නෙවෙයි ඇවිදින බව දානවා. ඊට පස්සේ මම නිදා ගන්න යනවා. නිදා ගන්න කියලා පස්සේ මම දන්නවා මම ඉඳගෙනත් නෙවෙයි දැන් ඉන්නේ. ඇවිදින නෙවෙයි මගේ ඇඟ හැතපිලා. එහෙම තමයි බස් එකේ යනකම් හිටගෙන ඉන්නවා. ඒකට මම දන්නවා මම ඉඳගෙන නෙවෙයි. මම සක්මනේ නෙවෙයි. නිදාගෙන නෙවෙයි හිටගෙන. ඉතින් ඒ ඒ මූලික කය හික්මවා ගන්න පාඩම දන්න මිනිහට මොන රාජකාරී කිරුවත් භාවනාවනේ. හිටගෙන හිටියත් භාවනාව, ඉඳගෙන හිටියත් භාවනාව, නිදාන හිටියත් භාවනාව, චිත්ත චිත්තිත්තං චරං නිසින්නෝවා සයානෝවා යාවතස විගත මිද්දෝ ඒතං සතින් අදිත්තේය බ්‍රහ්මමේතං විහාරං ඉදමාහු. තිට්ටං හිටගෙන ඉන්නවා. චරං ඇවිදිනවා. සයානෝවා නිදාගෙන. යාවතස්ස විගත මිද්දෝ නින්ද ඇතෙන තාක්කල් සතියෙන් ඉන්නවා නම් මනුෂ්‍යගේ ජීවිතේ බ්‍රහ්ම ජීවිතයක්. යා හැම ඉරියව්වෙම මේ කයේ සහයෝගය ගන්නවා. කයත් එකයි ඉන්නේ. මේ දේ දන්නේ නැතුව සමාධි නිමිත්ත වඩන්න හදනවා කියලා කියන්නේ කොහොමඩක්වත් භාවනාවට පෙර ගැස්මක් නෙවෙයි. භාවනාවට පිවිසීමක් නෙවෙයි. මේක ඉගෙන ගන්න මම හිතනවා මේ වගේ රිට්‍රීට් 8ක් විතර කරන්න වෙයි. මේ ඔක්කොම පඬිතකම් බහුරුසුතකම් පැත්තක තියලා මම මේ ඉඳගෙන ඉනකොට ඉඳගෙන ඉන්න බව දන්නවා කියන්නේ. එනතන් කමඨාන සුද්ධ කරනලා ඉස්සල්ලාම අඩු ගන්න ලියන්න මම මේ පරියංක භාවනාවක් ගැනයි කියන්න හදන්නේ. මම වාඩි වෙලා මම වාඩිලා ඉන්නේ ඉරියව්වට හිත යොදපුවාම මට මෙන්න මෙහෙම වැටුණා. එහෙනම් ඉතින් ෂුවර් ඇන් ෂුවර් එකට මේ මිනිස්සයා සහතිකයට මේ මනස හොඳට භාවනා කරන කෙනෙක්. කියන්නේ මොකද්ද? මට කහපාට ආලෝකයක් දැක්ක අයියේ ස්වාමීන් වහන්සේ. මට ඒක නිල් පාට වුණා දැන් මොකද කියන්නේ? මේ ඉඳගෙන භාවනා කරන වෙලාවද්ද සමාධියක් මොනවාක්වත් පසුබිමක් නැහැ ඉඳවපු ගම කොහෙන්දෝ ගහෙන් ගෙඩියෙන්න වගේ කතාවක්. ඉතින් උසාවියකට ගියා නම් තලනවා. නඩුවට නෙමෙයිනේ කතා කරන්නේ මේ උසාවියේ කතා කරන්න දන්නේ නැහැනේ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ වැඩ පිළිවෙල උසාවියටත් වැඩි ඇසියෝ. හරියටම කාරණේ කැඳේ ගල බේරුවා වගේ හරියට කියන්න පුළුවන් නම් සමාධිය කියන එක ඉච්චර අමාරු දෙයක් නෑ. ඒකට ලකලෑස්තියම කියන්න පුළුවන්. ගසක කැපුම ගස මුල පෑදුමෙන් දැනේ හානා හීය පානා ඇඳ හැරෙන් දැනේ මිනිහා නොමිනිහා යන කඩිසරෙන් දැනේ බත් අමුතු බත් දීප අතැල්ලුමෙන් දැනේ කියලා අපේ පැත්තේ කතාවක් තියෙනවා. ඌ ගහ කපන්න පිටිය සකස් කරන තාලෙන් කියකිය මේක ගත් කපන එකෙද්ද නැද්ද කියලා. ගිය ගාම ආචහිටිය ගෝනා බැඳා වගේ වල්වල් සුද්ධ කරන්න තුව ගහ කපන්න පටන් ගත්තොත් අන්තිමට පොරෝ පොරෝ ඔළුවේ ඇවිල්ලා වදිනවා හොයන්න බෑ. වැලක පැටලුනොත් හයියෙන් කරකොල ගහන වෙලාවක කෙලින්ම ඔළුව අදින්නේ පොරොයි. ඊගාට හරක් දෙන්නේ වෙලකට දාගත්තට පස්සේ ඒ හරක්ගෙන් සහාය ගන්න අඳුරයක් පාන්න බැරි නම් හාන දෙවුන් දහරක පිටිපස්සින් එක හරකද කියලා හොයන්න අමාරුයි. දෙන්නම හරක්. ඉස්සර එහෙම නෑ කොමතකට ගියාම කුඹුරකට ගියාම මේ ගොයියයි කටහඬින් යායට හරකෙක්ගෙන් තමයි වැඩ ගන්නෙ. නෑ අඳුරේ තියෙන. ආනාහිය පානාඬ හැරෙන්නේ ඒ වගේ ඉඳගන්න මිනිහා භාවනාවට ඒකට ලකලාසි වෙන තාලෙම සමාධියකට දන්න මිනිහෙක් භාවනාවක් දන්න කෙනෙක් භාවනා මධ්‍යස්ථානට ගිය මිනිහෙක් භාවනා වැඩපිළිවෙලට ගිය කෙනෙක් කියලා කියත හැකියි. එහෙම නැති කෙනා තමයි අර ගැඹුරු දේවල් අල්ලන්න හදනවා. අඩු ගානේ වාඩි වෙලා ඉන්න බවවත් දන්නේ නැහැ. සක්මනක ඉන්න බවවත් දන්නේ නැහැ. මේක නෙවෙයි ඇත්තටම දවසේ මාත්‍රිකාවයකට මම මේ මුල පුරණ්ඩය හදන්නේ. ආන්නේ වියට අපි හිතමු ගිහිල්ලා මම වාඩි වුණා. පුරුදු පරිදි Tamange ආසනේ වාඩි වෙලා දැන් හොඳට ඇස් දෙක වහ ගන්නවා හිත ඇතුලට ගන්න. පන්ති ගුරුවරයා ළමයි ටික ඇතුලට ගන්න හදනවා. අරගෙන බලනවා මේ ඉඳ ගන්නකොටම හිත තියෙන්නේ මොන වගේ තත්යකද? මේක ඇවිස්සිච්ච, කලබල වෙච්ච, ඊයට හෙටට දුවන එකක් නම් එහෙනම් අදහස් දැනගන්න ඕනේ. මේ ඉඳගෙන ඉන්න ඉරියව්ව අපහසු නම් හිත ගෙටෙන්නේ නැහැ. ඒක නිසා මල් පහනට මල් මේ යානට දෙයියෝ වඩින්න ඒකේ කපුරු පත්තු කරන්න ඕනේ දුම් අල්ලන්න ඕනේ මල් තියන්න ඕනේ කියලා දෙයියන්ට යාචනා කරන්න ඕනේ අනේ මල් පහනට වඩිනු මැනවි දෙවියනේ කියලා ඒ ටික හදන්න නැතුව දෙයියෝ ඉන්නේ නිසා මේ කය ඒ යානට දෙයියෝ ගෙන්න ගන්න කය හදා ගන්නවා කියන එක තමයි අපි මේ මෛත්‍රී කියලා කියන්නේ මෛත්‍රී භාවනා කියලා කියන්නේ මේ තමන්ට තමන් මෛත්‍රී කරගන්නවා වාඩි වෙලා සුවසේ සැපසේ සමබරව සමමිතිකව සහැල්ලුවට වාඩි වෙලා ඉන්න පුළුවන්. මේක අපි අයුරුදු 6 වෙනකන් අපි දන්නේ නැති නිසා අම්මා තමයි මේක අපිට කියලා දුන්නේ. ඕකට තමයි මවුඩු ඕන කියන්නේ අපි බුදියන්න දන්නේ නැහැ ඒ කාලේ. මොනම ඉතින් අම්මා හරියට කිරිපෝලා නාවලා බබා හරියට සමබර කරලා යට කොට රිද්ද අත ගාලා වාටියක් අත හිටින් නැති වෙන තමයි ඌ තියන්නේ. මොකද බබාට දන්නේ නැහනේ. බබා බුදිය ගත්තොත් වාටියක් නැමිච්චක් උඩ ඕන්න බලනකොට පිටකොන්දේ වෛරපළු වගේ හිටිනවා. එතකොට බබාගේ දෝෂයක් නැහැ. අම්මගේ දෝෂේ. දැන් 6 4 තේරෙනවනේ. අවුරුදු 6ට වැඩි. දැන් දැනගන්න ඕනේ වාඩි වුණාට පස්සේ බබා දොයියයිද මෙහෙම වෙච්චාම එතෙන් බබා කලබල වෙයිද කියලා. ඒක දන්නේ නැත්නම් ගමනක් නැහැ. සක්මණට ගියාට පස්සේ මම සහැල්ලුව අතේ පයේ මුකුත් නැහැ. යහන ගමනකට හදිසියක් නැහැ. එහාට මට හක්කොලක් කරන්න තියෙන්නේ. ඉතින් මගේ ජීවිතේ පෙර කළ පිනකට නේ මට මේ වැලි මලුවක භාවනාවක් මං කරන්න හම්බෙන්නේ. ඒක දැනෙනවද Tamanට? පියුම් පියුම් හතක් උඩ සිද්ධාර්ථ කුමාර ඇවිදිනවා කියනකොට අපිට සද්දාවක් එනවනේ. ඊට හපම් මේක. වැලි මලුවකම විවේකීව යහට බැහැරනවා. ඒක දන්නේ නැතුව අඩේ සක්මන ගැන දන්නේ නැහැනේ දැන් කොහොමද කරන්න ඕනේ කියලා මේ ගිහිල්ලා තමන්ගේ කය ඒ සක්මන් මලුවට සම්බන්ධ කරගන්න හැටි, හුරු කරගන්න හැටිවත් දන්නේ නැතුව ඔය මොන ගැඹුරු ධර්ම දැනගත්තත් වැඩක් නැහැ. ඒ නිසා හොඳට මතක තියාගන්න ආදුනිකයට මේ වීරිය සහ සමාධිය දෙක සමබර කිරීමේ යටි අදහස ඇතුවයි සරුවච්චන් වහන්සේ ආධුනිකයන්ට මේ සක්මනයි පරියන්කයයි දෙක යෝජනා කරලා තියෙනවා. මේ දෙකෙන් අපි ඉස්සරහට යන්න ඉස්සලා හොඳට හිතේ තියාගනිමු. සක්මන සමාධියට බරයි. පර්යංක තමා වෙන්න පර්යංකය සමාධියට බරයි සක්මන වීර්යයට බරයි නමුත් මේ භාවනා කරන අපි අතර තියෙන එක එකනාගේ උපනිශ්‍රේ සම්පatti චරිත ලක්ෂණෝ එක එකනාගේ හැටි වෙනස් සමහරු ස්වභාවයෙන්ම සමාධියට බරයි සමහරු ස්වභාවයෙන්ම කඩිසරයි වීර්යයට බරයි ඒ කඩිසර වීර්යයට බර එක්කනට එච්චර සක්මන් නොකිරුවට කමන්නේ ගිහිල්ලා වාඩි වෙලා වැඩ කරන්න පුළුවන් මොකද ඇඟ නිතරම ක්‍රියාශක්තියක තියෙනවා එයා සක්මන් කරන්න යටියක් ඇවිස්සෙන්න ඉඩ තියෙනවා. නමුත් ස්වභාවයෙන්ම සීතල ස්වභාවයෙන්ම කුසීත පැත්තට අනේකන හරිය ආසයි ඉඳගෙන භාවනා කරන්න. නමුත් භාවනා කරුවට නිින්දට වැටෙන්නේ. එයාට ඉච්චර සක්මන පරියන්කය හොඳ නැහැ. අපුලුවන් තරම් සක්මනින් ඒ කර්මන්නේ භාවය රත් වෙච්ච ගතිය ආතාප වීර්ය ඇති කරන්න ඕනේ. ඉතින් මේක තේරුම් අරගන්න ඔය පළවෙනි දවසේ දෙවෙනි දවසේ තුන්වෙනි දවසේ හරියන්නේ නැහැ. ඉතින් අපි කියනවා නෑ පැයක් සක්මන් කරන්න පැයක් පරියන්කය. පැයක් සක්මන් කරන්න පැයක් පරියන්කය මේ ඔක්කොටම දෙන පොදු අවවාදය. නමුත් කරනකොට තමයි නිතරම බලන්න ඕනේ. පැය ඉවරනකොට හොඳට හිත කර්මන්නේ වෙලා තියනවාද? සක්මන්ට යනකොට මේ පරියන්කයට යනකොට තමන්ගේ හිත වැඩේට කර්මන්නේ වෙලා යෝග්‍යතාවයටපත් වෙලා තියනවාද? යෝග්‍යයටපත් වෙලා තියෙනවනම් සක්මන් කරලා ආවිල වාඩි වෙච්චාම වාඩි වෙලා ඉන්න එකේ සැප දැනේ. ඉන්නේ එතන ඒ ඇති වෙන මෛත්‍රිය. හිතසුව. Tamange කයර දෙන හිතසුව බුදුරජාණන් වහන්සේ වගකීම් බාර ගන්න උඹටයි තේරෙන්නේ උඹ හරි බරි ගහියා. උඹ සකස් කරගන්න උඹ සමබර වෙනවා. උඹ සහැල්ලු වෙනවා කියන එක බුදුරජාණන් වහන්සේ අපට දෙන අවවාදයක් විතරයි. මේක නැතුව කයේ සායුක නැතුව යන්න බෑ. ඊට පස්සේ තමන්න පුළුවන් නම් ඒක චිත්තක්ෂණයක්, ඒක තප්පරයක්, ඒක විනාඩියක් මේ කයත් එක්ක ආද වෙලා ඉන්නේ සැහැල්ලු වෙලා ඉන්න මෙන්න මේ චිත්තක්ෂණේ විතරයි අපි ජීවත් වෙන්නේ අනික් වෙලාවට අපි ඉන්නේ හීනෙක අපි ඉන්නේ අතීතේ අපි ඉන්නේ අනාගතේ අපි ඉන්නේ අනුන්ගේ කයක් බල බලා එහෙනම් අන්තනක් හිත හිතා මේ මම දැන් මෙතන වාඩි වෙලා ඉන්නවා කියන චිත්තක්ෂණේ විතරයි එලඹ සිටි සීයතියේ ඒක විතරයි අප්‍රමාද අනික් මුළු සංසාරේ පුරාවට අපි බීලා ඉඳලා තියෙන්නේ. ඩෝප් වෙලා ඉඳලා තියෙන්නේ. කුඩු ගහලා ඉඳලා තියෙන්නේ. මත් වෙලා ඉඳලා තියෙන්නේ. පමා වෙලා ඉඳලා තියෙන්නේ. මදේ ඉඳලා තියෙන්නේ. අනේ එදාට තේදෙයි එක චිත්තක්ෂණයක්. මාත් එක්ක මම එළඹිලා අවදි වෙලා ඉන්නකොට කොච්චර මොසුප් වෙනවද කියනවනම් එළඹ සිටි මොහොත මොනම යකෙකුටවත් ඒ අත්දැකීම කියන්න බෑ. එළඹ සිටි මොහොත නැතුව වෙන ඕනේ හිත නන්නත්තර වෙච්චා ඒ සියල්ලම පොත්වල ලියන්නත් පුළුවන් කියන්නත් පුළුවන් sannivedana කරන්නත් පුළුවන්. එළඹ සිටි මොහොතට ආපු ගමන් අපි ගොළු වෙනවා. කිසිම භාෂාවක් නැහැ විස්තර කරන්න. කිසිම ව්‍යාකරණයක් අපිට විස්තර කරන්න. ඒ නිසා සුද්ධෙන් කියතයි කතා කරන හැම වචනයකම කෙලෙස්. කියන්න පුළුවන් හැමදේම ධර්මේ නෙවෙයි. ධර්මේ නම් ඇත්තක වහන තමයි මම දැන් මෙතන ඉන්නවා කියනකොට ඒ ලැබෙන අත්දැකීම. හැබැයි ඒක නිකන් බලපෑම් කරලා වගේ අහනවා. හොඳයි දැන් මම දැන් මෙතන විදියට වාඩි වෙන මොනක් දැක්කේ? කොහොමද මේක අත්දකින්නේ? කොහොමද මේක අත්විඳ කියලා ඉතින් යෝගාවචරය තට්ටමනවා, ඇම්බරනවා, දඟලනවා මොන විදිහෙන්වත් කියා ගන්න බෑ. ඉතින් එතකොට ගුරුවරු මොකද කරන්නේ? යාට ආප්තෝපදේශ දීලා, කටට උත්තර දීලා උත්සාහ කරලා බලනවා මේ මිනිස්සු ඔය කියන දැනට ඇත්තට ගිහිල්ලා තියෙනවද නැත්නම් මේ භාවනාවට බයයි. එහෙ නැත්නම් හිත නින්දට වැටලාද කියලා. අන්න ඒ විදිහට වාඩි වෙන්න ඇරලා වාඩි වුණාට පස්සේ එයාගේ හිත යම් තාලයකට එකඟ වුණා නම් යම් තාලයකට එකලස් වුණා නම් යම් තාලයකට මේ පිහිටියා නම් මෙන්න මෙහෙම ඉඟියක් දෙන්න පුළුවන් උත්සාහ කරලා බලන්න තමන්ට තේරෙයි තමන් මැරිලා නැති බව එහින චිත්තක් කියන හොඳට තේරෙනවා මම දැන් ඇස් දෙක වහගෙන රූප පේන්නෙත් නෑ පිටුම හද්දත් නෑ ඉඳගෙන ඉන්න බව දාන්නවා මේ දැනීම තුල නොකිය කියවෙනවා මම මැරලා නෑ ආනේ අත්දැකීම Taman තුල තියනවාද කියලා බලන්න නම් රූප බලමින් බෑ සද්දහමින් බෑ ගන්ධ බලමින් බෑ රස බලමින් බෑ පහසක් ලැබෙමින් බෑ Taman හිත ඇතුළට අරගෙන එතකොට තේරෙනවා නෑ මැරිලා නෑ දෙක නිින්ද ගිහිල්ලා නෑ නිින්ද ගිහිල්ලා නම් මේ වார்த்தාවක් අත්දකින්න බෑ. තුන සීමුර්ජා වෙලා නැහැ. ඔච්චරයි. යම් වෙලාවක යෝගාවචරයා මේ සමාධි නිමිත්තක් ගන්න ලකල ඇස්ති වෙන යෝගාවචරයා මෛත්‍රී වඩන යෝගාවචරයා සතිය දිනු කරන යෝගාවචරයා මේ මම දැන් මෙතන කියන තැනට ගිය යෝගාවචරයා මේකට එළඹියානම් අප්‍රමාදී වුණානම් එයාට බොහෝ කල් යනකොට තේරෙයි ඒ චිත්තක්ෂණේ මන් දන්නවා මම මැරිලා නැහැ කියලා. ඒ චිත්තක්ෂණේ මන් දන්නවා මට නිින්ද ගිහලා නැහැ කියලා. ඒ චිත්තක්ෂණේ මන් දන්නවා මගේ හිත අන්‍ය විහිිත වෙලා නැහැ. නිදි මේ ක්ලාන්ත වෙලා නැහැ. අසීයෙත් නැහැ. සීමුර්ධා වෙලා නැහැ. සීය තියෙනවා කියලා. බලන්න කවද්ද අපි ඔක අත්දකලා තියෙන්නේ කියලා. කවදාවත් නැහැ. අපි ඒ තරම්ම අතීතේ ඉන්නේ. අපි ඒ තරම්ම අනාගතේ ඉන්නේ. ඒ තරම් මේ දරුවෝ මල්ලෝ ගැන හිතනවා, අරයා මෙයා ගැන හිතනවා. එහෙම නැත්නම් අතන මෙතන ගැන හිතනවා. එහෙම නැත්නම් අපි වෙනුවෙන් අපි. හැබැයි මම වෙනුවෙන් මම නැහැ. මුදුවට මතක තියාගන්න අපි වෙනුවෙන් අපි ඉන්න තාක්කල් මම වෙනුවෙන් මම නැහැ. ඒ තාක්කල් අපි රහිතරාට ගන්න. මම මේ කාටවත් විරුද්ධව කතා කරනවා නෙවෙයි. අපි කොච්චර කැමැතිද මේ අපි වෙනුවෙන් අපි කියන්නේ. ඒ කවදා හරි මම වෙනුවෙන් මම කියන දන්නේ නැති එකෙක්ගේ වැඩක්. අපි වෙනුවෙන් අපි කියන්නේ. ඒකට ගහන්න නෙවෙයි මම මේ නිදර්ශනයට ගන්න. පුළුවන් නම් ජීවිතේට තමන් කරන ගෞරවයක් විදියට තමන්ට තමන් කරන හිතසුව සැලසීමක් විදියට තමන්ට තමන් කරන මෛත්‍රියක් විදියට බලන්න අද මට එක චිත්තක්ෂණයක් මම දැන් මෙතන කියන එක අත්දකින්න පුළුවන් වුණා. මේ පැයකට වෙන්නේ නැති. හෙට මට පැයක් ඉඳලා චිත්තක්ෂණ දෙකක් ඉන්න පුළුවන්. චිත්තක්ෂණ තුනක් ඉන්න පුළුවන් නම් එක දිගට ආනෙදාට තේරෙයි චිත්තක්ෂණ හතරක් පහක් ගියාට පස්සේ තමයි මම දැන් මෙතන ඉන්න බවට සමාදම් වෙන්න පුළුවන් දැනගන්න පුළුවන් අත්දකින්න පුළුවන් ඉන්නේ මොකද ඒ තරම්ම මේ චිත්තක්ෂණේ හිත කලකොල කරනවා පළවෙනි වතාවට මම දැන් මෙතෙන් ගියාට ඒ හිතට හිත දන්නේ මම දැන් මෙතන කියලා දෙවෙනියට දන්නෙත් නෑ තුනට හතරවෙනි වතාවේදී තමයි දැනගන්නේ ඒක හරියට පාර්ලිමේන්තුව අයවැය විවාද වගේ. අයවැය යෝජනාව ගැනලා පළවෙනි සැරේ ප්‍රකාශ කරනවා. රටට වැඩක් නැහැ. දෙවෙනි වතාවට විවාද කරනවා. රටට වැඩක් නැහැ. තුන්වෙනි වතාවට විවාද කළා ඡන්දයක්. එතකන් ඡන්දය අහන්නේ ඊට පස්සේ තමයි රටට වළංගු වෙන්නේ. වගේ තමයි අපේ මේ මම දැන් මෙතන කියන මේ චිත්තක්ෂණය විවස්ථාගත වෙන්න වොත්තපණේ කියලා එකට කියන්නේ විවස්ථාගත කරන චිත්තක්ෂණ හතරක් යනවා. චිත්තක්ෂණේ මොකද්ද කියලා මගෙන් අහන්න එපා. ඒකට කියන අඩුම කාලයමයින විම්ම කිය. ඒක නිසා මෙවැනි දෙයකට ගිහිල්ලා මම මේකේ ඉන්නවයි කියලා. මැරිලා නැහැ කියලා. ක්ලාන්ත වෙලා නැහැ කියලා. නිින්ද ගිහිල්ලා නැහැ කියලා ප්‍රකාශ කරන තරම් පුළුවන්කමක් තියෙනවා මේ ජීවිතේ නිවන් දකින්න පුළුවන්. ඒක බොහෝම හොඳ පරිශ්‍රණයක්. Tamanට පුළුවන් නම් මම දැන් මෙතන කියන තැනට ගිහිල්ලා බුද්ධි විඳලා කියන්න. ඕ මට මෙතෙන් යන්නත් පුළුවන් ගියාට පස්සේ මට තේරෙනවා මම දැන් මැරෙලා නැහැ කියලා. මට නිින්ද ගිහිල්ලා නැහැ කියලා. මට ක්ලාන්ත වෙලා නැහැ කියලා. ඒකේ බීතව ප්‍රකාශ කරන්න පුළුවන් මනුස්සයා මේ ජීවිතේ නිවන් දකින්න භව්‍ය පුද්ගලෙක්. ඕන කෙනෙකුට බලන්න පුළුවන්. ඒකේ අනිත් පැත්ත මේ විදිහට ලියා ගන්න යම් විදියකට එක චිත්තක්ෂණයකටවත් මම දැන් මෙතන කියන එකට යන්නත් බැන්නම් ප්‍රකාශ කරන්නත් බැන්නම් එයා භාවනට අභව්‍ය පුද්ගලෙක්. එයා භාවනා කරාට වැඩක් නැහැ. මේ මිනිසයා දාන සීල කරගුවට හොඳයි. භාවනා yaadෙන්නේ නැහැ. මේ බලන්නේ ඇටේක ජීවි භාවයේ තියනවාද කියලා. ඒ ඇටේ පැල කරන්න ඉස්සලා පිටරට ගන්න ඉස්සලා ඒක පණ තියෙන්න එපායි. සජීවි වෙන්න බෑ නැත්තම් පිටරට ගන්න බෑනේ. ඒකේ Taman ඒකවත් බලන් ඉස්සලා මැරිලා ගියොත් මොන තරම් කාලකන්නිකමද කියලා හිතන්න. මොනතරම් හූනියමක්ද කියලා හිතන්නේ මේ ලැබිච්ච manussාත්ම භාවය. මොකද්ද ඒ වාහේ හරකෙක්ගේ ඇති වෙනස කියලා හිතන්නේ? වෙනසක් නැහැ. තිරිසන්. මේ බුදුරජාණන් වහන්සේ අපිට manussකමක් දෙන්න හදනව නෙවෙයි. manussකමට ඔටුනු බලන් දන්න හදනවා. මිනිස්සෙක් කියනවනම් ඔන්න ඕකයි මුල. ඔතනින් තමයි දැනගන්නේ. ඔතනින් තමයි අපි උප්පත්තිය ලබන්නේ. ආර්ය ලෝකයේට ධර්මෙට උප්පත්තිය ලබන්නේ. ඉතින් ඒක හිතනවාද කාට හරි මෙතන ඉන්න කෙනෙක් මරණ මොහොතේදී තක්කුමුක්කේ කරන්න පුළුවන් වෙයි කියලා. හොඳටම ලෙඩ වෙච්ච වෙලාවක් කරන්න පුළුවන්. වයසට ගියාට පස්සේ වම තියන්න ඕන කෙනෙකුට දකුණ යන වෙලාවක් එනවනේ. එතකොට කරන්න පුළුවන්. උතුරු දකුණකට බොම්බෙලුකින් කල් කටා ගිහිලා බලන කරන්න බෑ. කරන්න බෑ. මෙතන ඉන්න හරියක් ඉන්නේ නාකියෝ, නාකිච්චියෝ. මම බෑ කියන්නේ නෙමෙයි හදන්නේ. මේ ආපේක හරි වටිනවා. මොකට දන්නවද? ඕගොල්ලන්ගේ දරුවන්ට සේවයක් වෙනවා. වෙන නම් මට පේන දෙයක් නෑ. මම ඔගෙද ගියාට පස්සේ අඩුවාන පොඩි උණ්ඩ කියාවේ අනේ දරුවනේ ජීවත් වෙලා මේ හොල්මන් කරන්නේ නැතුව පිස්සු කෙලින්නේ නැතුව අඩු ගන්න ජීවත් වෙන්න බලාපන්. එතකොට ආයේ මොකද අත්තා උඹ එහෙම කියන්නේ මොකද අත්තා උඹ කියන්නේ? අනේ මෙන්න මෙහෙම කතාවක් ඇහුවා බලන්න කොට හැබැයි තමයි වැඩේ. අපි මෙතෙක් කල් බැලුවේ උඹලට පිස්සු වට්ටන්න. උඹලා සිවිල් සර්වන් කෙනෙක් කරන්න, දොස්තර කෙනෙක් කරන්න, ස්ටේෂන් මාස්ටර් කෙනෙක් කරන්න නැහැදුවේ. ඒ හැම කරන වෙලාවක වර්තමාන මොහොත නැහැ. নিকමට හිතන්න. নিকමට හිතන්න. අම්මා ගැප්ගෙන ඉන්න වෙලාවේ අම්මා සතියෙන් ඉන්නවා නම් කලලට යන පණිවිඩය මොකද්ද කියලා. උගෝ දෙනෙක් හිතනවා මේ භාවනා තියෙන නිවන් දකින්න ශාස්ත්‍රීය පැත්ත බොහොම ආධ්‍යාත්මික පැත්තක් ආගමික පැත්තක් මොකක්වත් නැහැ තමන්ගේ දරුවන්ට ප්‍රේම කරනවා නම් කැමැත්තක් තියෙනවා නම් ඒ දරුවන්ට මේක කියලා දෙන්න බොක්කේ ඉඳද්දි හරි කියලා දෙන්න එහෙනම් හය හතර තේනකොට කියලා දෙන්න එකම චිත්තක්ෂණේ අපි ජීවත් වෙන්නේ ඔය මම දැන් කියන එකේ ඒක තමන් දැකපු කෙනාට තේරෙනවා අපි මොනවද දෙන්න ඕනේ දායාදේ කියලා දරුවෙකුට දෙන්න ඕන දායාදේ යශෝදරාව කුමාරයා රාහුල් කුමාරයා ඉල්ලුවේ මොනවද ඉල්ලලාද? අන්න තාත්තා එනවා ගිහිල්ලා ඉල්ලගනින් දෑවද? නරසී ගාතවල තියෙන්නේ තේනුපතය තා නරසීයෝ කියලා. නරසීයා එනවා ගිහිල්ලා ඉල්ලපන් මෙයාට ඔක්කොම අයිති කියලා. ඉතින් රාහුල කුමාරයාත් ගිහිල්ලා අතල්ලා කිව්වේ මහා නැහැ. උඹේ හේවණල්ලත් මට සැපයි. මට දෑවැද්ද දීපන්. ආ බුදුහාමුදුරුවෝ අතින් අල්ලගෙන අඳ ගන්න ගිහලා රාහුල මේ මේ ආරිපුත්තු සාන්තර කිව්වා මේක මහාන කරපක් කියලා. අවුරුදු 7යි. කටේ කිරිසොඳවත් ගිහිල්ලා නැහැ. ඒ දුන්නේ දෑවැද්ද. ඊට පස්සේ කිව්වා සත්‍යමත් වෙන්න අවුරුදු 14ක් බණ කිව්වා. අවුරුදු 7 ඉඳලා අවුරුදු 14ක් බණ කිව්වා. 21 වෙනකන් නිවන් දකින්න බැරි වුණා. එතකම්ම දුන්නේ දරුවට දෙන්න තියෙන උප්පරීම දායාදේ. අපි කවදද එහෙම දෙයක් කරන්නේ? අපි කරන්න අපේ දෙමාපියෝ, අපේ ගුරුවරු අපේ රාජ්‍ය නායකයෝ, අපේ වැඩිහිටියෝ, අපේ ප්‍රතිපත්ති හතර මිනිස්සු කොහෙද හැරිලා ඉන්නේ? හැබැයි එකක් කියතයි. ඕගොල්ලෝ කොයි අතහැරලා හිටියත් මේ බණ දන්න කෙනාට දැන් පටන් ගන්නවා. දැන් පටන් ගන්න. කිසිම කෙනෙකුට වලක් කරන්න බෑ. මොකද මේ ධර්මයේ කතා කරන්නේ පුද්ගලයාට පුද්ගලයාට වෙන් වෙන් වශයෙන්. සමාජ හදන්න යන්නේ නැහැ, සමිති හදන්න යන්නේ නැහැ, විවස්ථා හදන්න යන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ සියල්ල හදලා තියෙනවා. උඹ මේකට මේක රස බලපන්. තොල ගාලා බලපං. ආන් එහෙම කරලා අපිට පුළුවන් නම් එක චිත්තක්ෂණයක මේ වැඩමුළුව පුරාවට හරි කමන්නේ නැහැ. මං වාඩි වුණා මං වාඩි වෙච්ච බව දන්න මං බොහොම සෑහලුවට සම්බර විදියට වාඩි වෙලා ඉන්නවා. මේක තමයි නිවන කියන්නේ. ඔయిత වෙන මොකක්වත් නැහැ. ඕක බැන්නම් බෑ. ඕකමයි නිවන කියන්නේ. පුළුවන් මට කොච්චරලා ඉන්න පුළුවන්. එච්චර. මුළු කමටහන් සුද්ධ කිරිලම ඔච්චරයි. ආනපන දැක්කේ නෑයි කියලා කහ පාට දැක්කයි කියලා රතු පාට දැක්කයි කියලා ඔළුව වැනුණයි කියලා අත ගැස්සුණයි කියලා ඔය මොනවත් අවශ්‍ය නෑ මේ වැඩේ කරන්න පුළුවන් නම් මේක වැඩි කිරීම සඳහා කුමක් කළ යුතුද ඒක දිගට කරනකොට අපි ඒකට කියනවා සමාධි නිමිත්ත වඩනවා කියලා. ඒ සමාධි නිමිත්ත වැඩිම සඳහා සරුවච්චන් වහන්සේ මේකේ අර්ථකථනය දෙන්නේ ඇතුළට හිත ගියොත් සුභ සිද්ධිය පිටතට හිත ගියොත් විනාශය කෙලෙස් මායя. එනිසා මේ ඇතුළට හිත ගැනීමට මුළු ලෝකෙම තියෙන හොඳම නිමිත්ත තමයි මනුස්ස ශරීරය. ඒකයි දුර්ලභෝ manussත්ත්ව ප්‍රතිලාභෝ කියලා කියන්නේ. ඒ දුර්ලභෝ manussාත්ම භාවය අපිට ලැබෙන්න ඕනේ බුද්ධෝත්පාද කාලෙක. නැත්තම් කවදාවත් මේ කය අපි දන්නේ කය කාමයන්තරයක් විදිහටනේ. අපි මේ අපි බඳින්න ඉන්න එක්කනාගේ දිගපල්ලනේ බලින් බලන්නේ කොයි වෙලාවෙ උස මාත එව්ව බලන්නේ මේ නියම මගේ දරුවට හොඳම ගෑණියක් අරන් ගෙනත් දෙන්න ඕන මගේ කෙල්ලට හොඳම මිනිහෙක් අරන් දෙන්න කියලා දිගපල්ල මයින්කොට නෑ ඇඟ බලනවා අපි තන්නේ කර කාමනේ නම තමන්ගේම ශරීරය සත්‍ය අවබෝධයේ පිණිස පාවිච්චි කරන එකට බුදුහාමර කියන්නේ කායානුපස්සනාව කියලා කායගත සති කියලා කාග්‍යාසී කියලා මේකට කියනවා මේ විදියට පාවිච්චි කරන්න පුළුවන් මේ ලෝකේ තියෙන එකම වස්තුව තමන්ගේ කය විතරයි මිනිස්සුෙකුට විතරයි. තිරසෙකුණාට තිරසනා තිරසාය කය පාවිච්චි කරන්න බෑ සතිපට්ඨාන අරමුණකට. දෙවියෙකුට ගන්නත් බෑ. බ්‍රහ්මයෙකුට ගන්නත් බෑ. මනුස්ස ලෝකේ විතරයි තියෙන නිසා අපි මේ මේ මේ කියන ගුණ පංචස්කන්ධේ එනත්තම් ව්‍යාමමත්ති කලේබරේ සසඤ්ඤිම්මි සමනකේ බම්බයක් පමණ මේ ශරීරයේ සංඥාව සහිත මනස සහිත මේ කයේ තමයි සියල්ලම තියෙන්නේ. දුක්ඛංච පඤ්ඤාපේමි දුක්ඛ සමුදයංච පඤ්ඤාපේමි නිරෝධංච පඤ්ඤාපේමි නිරෝධගාමිනී පටිපදංච පඤ්ඤාපේමි. අපි මේකට හිත දාන්නතෝ මෙතුවා කොච්චර කාලයක් සංසාරේ ඇවිල්ලා තියෙන දෙකට මුළු සංසාරෙම එක වාක්‍යයකට දානවනම් දාන්න තියෙන්නේ අපි දිගටම මම දැන් මෙතන කියන එකට වෛර කරගෙන ඇවිල්ලා තියෙන්නේ. මේ චිත්තක්ෂණයට වෛර කරන ඇවිල්ලා තියෙන ඒක අපේ අතීතය ගැන කතා කරේ, අනුන් ගැන කතා කරේ, අතර ගැන කතා කරේ, මෙතර ගැන කතා කරේ. ඒකට ඉතිහාසය කියනවා, භූගෝලය කියනවා, භෞතික විද්‍යාව කියනවා, රසායන විද්‍යාව කියනවා. මේ සේරගෙම කරන්නේ වර්තමාන මොහොත පන්නන එක. ඒ මුළු ලෝකෙම මේ පැත්තට අදී බුදුහාමුදුරුවෝ තනිමින් එක් වශයෙන් කියලා කියනවා පුතේ පොට පැටලිලා තියෙන්නේ ඔබට ඕනේ නම් මුළු සංසාරම කරපු වැරද්ද තේරුම් ගනින් ඇල්ලලා මේ ජීවිතේ එක චිත්තක්ෂණයක් දවසේ එක චිත්තක්ෂණයක්, පර්යංක එක චිත්තක්ෂණයක් මම දැන් මෙතන ගන්න පුළුවන් නම් අන්න සමාධියේ විතර පෙළ ගැස්මක් එනවා. මේ චිත්තක්ෂණේ දෙක තුන කරන එක හතර පහ කරගන්නේ ඔබේ වැඩක්. මම උඹට දෙනවා පොඩි පරිේශනයක් කරලා බලපන්. බලලා මේක දිගට යනවනම් මං ඉස්සලා කිව් විදිහට ඒක ලොකුම ලොකු දේ මගේ ජීවිතේ හම්බ වෙච්ච. මේක තමයි බුද්ධ ධර්ම කියලා අපි ලෝකයට කියලා දෙන්න ඕනේ දේ. ඒ නිසා මමත් බලනවා ඊට වැඩිය අද මේ මම දැන් මෙතෙන්ද ගන්න. මම බලනවා මගේ යාළුවන්ටත් ඒක කියලා දෙන්න. සබ්‍රක්‍මචාරින් වහන්සේලාට කියලා දෙන්න කියලා මේක කරනවා විතරක් නෙවෙයි අගේ කියන්න පටන් ගත්ත දවසේ. මම දැන් මෙතෙන් ආවා විතරක් නෙවෙයි. ඒක අගේ කතා කරන්න වෙච්ච දාසේ සම්‍යක් වාචා වෙනවා. ඒයින්තරෝ කතා කරන හැම දෙයක්ම මිච්ඡා වාචා. මොනවා කතා කරත් මාතුකාවෙන් පිටපයින්. නිසා යම් කිසි කෙනෙක් මේ ශිල්ප ඉගෙනගෙන දවසින් දවස දවසින් දවස මේ ලැබිච්ච මනුස්ස ශරීරය අරගෙන මේ කයට හිත යොදාගෙන ඉන්නකොට ඒ කෙනාට සහතිකයක් එනවනම් මගේ හිත බාහිරවර්ති නෑ අභ්‍යන්තරවර්ති කියලා. ඒක තමයි විපස්සනාට දෙන්න තියෙන අර්ථකථන. ඒ නිසා ඉංග්‍රීසියෙන් විපස්සනාට කියන්නේ insight කියලා. ඇතුළ බලපන්. මෙතෙක් කල නන්නතර වෙච්ච කෙනාට ඇතුළට බලපන්. පිට බැලුවේ නැතුවට කමක් නැහැ බැලුවට කමකුත් නැහැ පොළු පුළුවන් වෙලා ඇතුළ බැලුවොත් යාට තේරෙන්න පටන් අරගනි මුළු හදින්ම දෝතිම්ම මේ වර්තමාන මොහොත බාර ගන්න කෙනා තමන්ගේ ජීවිතය කරන ලොකුම වගකීම විදිහට කරන්නේ ඉන්නවනම් ඉඳගෙන ඉඳගෙන ඉන්න බව දාන්න හිටගෙන ඉන්නවනම් හිටගෙන ඉන්න බව දාන්න ඒක තියා බලාගෙන ඉන්නකොට ආස්වාස ප්‍රස්වාස දෙක ඒකම විය යුතු නෑ යම් විදියකට යම් කිසි කෙනෙකුට තේරෙනවා නම් ඒක බුදුරජාණන්ද පොඩි ඉඟියක් දෙනවා. මේ මැරිලා නෑ කියන්න තියෙන හොඳම සාක්ෂිය තමයි ප්‍රාණි. ප්‍රාණයාන ආස්වාස ප්‍රසආස. එතකොට යාට මේ මැරිච්ච නැති කයක් දිහා තමන්ම තමන් දිහා බලනකොට නිතරම අත නෑර බලන්ට වෙන අත්‍යන්ත ලක්ෂණිය තමයි නැතුව මැරික තමයි හුස්ම ටික. කතා නොකර ඉන්න පුළුවන් ක්‍රියා නොකර ඉන්න පුළුවන් නමුත් හුස්ම ඉච්ඡානුක පේශීන්ගේ අනිච්ඡානුක පේශීන්ගේ මාර්ගයෙන් වතුරයට හිටියත් නිින්දේ හිටියත් කෙරෙනවා එතකොට අපි හිත gedara ගියා වෙනවා ඇතුළටම ගියා වෙනවා ඉතින් ඒනේ හුස්ම ටික දිහා හිත එක හුස්මක් දැන් මම දැන් මෙතන ඉන්නවා කියනවා වගේ මේ ආස්වාස කරන වෙලාවේදී මේ ආස්වාසි ප්‍රස්වාස කරන වෙලාවේදී ප්‍රස්වාසි කියලා දැක ගන්න පුළුවන් වුණා නම් ඒක අර පැතිරිච්ච, කය පුරා පැතිරිච්චක ඒකාග්‍ර කරා කියන්නේ ඕනෝකට. ඇඟ පුරාම හිත තියෙනකොට කියන මම දැන් මෙතන ඉඳගෙන ඉන්නේ. එතකොට ඇද්ද ගහද්දාම උඹ බහක් වගේ, පිරමීඩයක් වගේ, චෛත්‍යයක් වගේ තේරෙයි. එතකොට ඒකේ වඩාම ක්‍රියාශක්තිය තියෙන තැන, වඩාම ප්‍රාණීය වැඩ කරන තැන බලනකොට මේ හුස්ම පොද ආශ්වාස ප්‍රශ්වාස පොද ආවුනොත් දැන් බලතේ මුළු ඇඟම පුරා පැතිරිච්ච හිත දැන් එක තැනකට හරියට ගුරුවරයා පන්තියට ඇවිල්ලා ළමයි කී කරු කරගෙන ළමගේ අවධානය කළු ලෑල්ලට ගන්න. ඔක්කොටම කියනවා ඔක්කොම බලන්න මම මේ ලියන එක දිහා කියලා. කළු ලෑල්ලට ගත්ත පස්සේ සියලු දෙනාම පන්ති ඇතුළට ආව විතරක් නෙවෙයි කළු ලෑල්ලට යොමු වුණාට පස්සේ ඉතින් ගුරුවරයාට පුළුවන් ඒතෙල්ල විනාඩි 35ක් තියෙනවා. ඒ අවශ්‍ය විෂය අභ්‍යාසය කියලා දෙන. ඒ වගේ Tamand මේ කය ඇතුළට ගත්තයි කියලා කියන්නේ අර හැමතැනම පැතිරිච්ච හිත ආස්වාස් ප්‍රසවාසිර ගත්තා. ඊට පස්සේ හිතන්නේ මෙයා කවදා හරි නිරීක්ෂණය කළොත් ආස්වාස වෙලාදී ප්‍රස්වාසයක් ඇත්තේම නැහැ කියලා. ආස්වාස වෙලාදී ප්‍රස්වාසය නැහැ. එතකොට එයා දන්නවා මේක ආස්වාසය මේක ප්‍රස්වාසය නෙවෙයි කියලා. පුදුමාකාර තියුණු භාවයක් මනසිතේ. මම ඉන්නේ ආස්වාසි ප්‍රස්වාසය නෙවෙයි. මේක සද්දයක් නෙවෙයි. මේක හිතවිල්ලක් නෙවෙයි. මේක වේදනාවක් නෙවෙයි. මේකට තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ එකලස් කරනවා කිය. එකලස් කරන ඔක්කොටම ඉස්සලා වාඩි වෙනවා. වාඩි වෙලා නිතර පේන අරමුණකට ආද වෙන්න ඕනේ. ආද වෙලා ඒක යන්නේ වැඩ කරන්නේ පළු දෙකට පිම්බීම හැකිලිම වහම දකුණ ආස්වාස ප්‍රසආස. ඒකට එකකට හිත මුළු හදින්ම දෝතිම්ම බැඳුනොත් ඒක තේරෙන්නේ මේ ආස්වාසෙලාදී ප්‍රසආසෙ නෑ. ප්‍රසආසෙලාදී ආස්වාසෙ මේ දෙක එකිනෙකට සම්පූර්ණයෙන්ම වෙනස් ප්‍රතික්‍රියා දෙකක්. දැන් කියනවා උඹ දැන් චීන කන්නඩියක් දාලා බලපන් ආස්වාසේ තියෙන ප්‍රස්වාසේ නැති ආස්වාසේට පමණක් ආවේනික ලක්ෂණ මොනවද ඊට පස්සේ ප්‍රස්වාසය දිහා බලපන් යම් ක්‍රමයකටද බලන්න ඕනේ කොහොමද ආස්වාසේ නැති ප්‍රස්වාසේ පමණක් තියෙන ලක්ෂණ මොනවද කියලා බැලුවොත් ඒ තීක්ෂණ භාවයේ මේ ලෝකේ කිසිම විශේෂක උගන්වන්නේ නැහැ කද්දාකවත් නැහැ. ඔකට තමයි ඔය relativity theory සාපේක්ෂතාවාදය කියලා අයින්ස්ටයින්ට Nobel Prize දුන්නේ. බුදුහාමුදුරන්ට මොන එක දෙන්න වෙයිද මන් දන්නේ Nobel නෙවෙයි බෙල් එකක් තියෙන එකක් දෙන්න වෙයි මම හිතන්නේ බුදුහාමුදුරන්ට දෙනවනම්. මේ මේ අමනයින්ගේ මේ වැඩ ලෝකේ තියෙන වැඩ උන්ට දෙනවා Nobel Prize. බුදුහාමුදුරන්ට බෙල් එකක් තියෙන එකක් දෙන්න වෙන්නේ. මොකද බුදුහාමුදුරන්ට ඕකේ අවුරුදු 2600කට කලින් ආශාසිතුන්ට ප්‍රසාසිනේ ප්‍රසාසිනුට ආශාසින. ඒක දන්නවනේ ඒ ආස්වාසියේ තියෙන ප්‍රසවාසයේ නෙවෙයි සද්දයක් නෙවෙයි වේදනාවක් නෙවෙයි හිතවිල්ලක් නිවර්ණ පහම නැහැ. රාගේ නැහැ. ද්වේෂේ නැහැ. මෝහේ නැහැ. අන්‍යීත භාවයක් අතීතනාගතේ නැහැ. තැකයක් නැහැ. ඉතින් ඒ චිත්තක්ෂණේ අපි ඔය හිතන අපි බලාපොරොත්තු වෙන ඔය මහාවට ලොකුවට බලාපොරොත්තු වෙන ඔය සමාධිය මේ ඒකාග්‍රතාවේ තියෙනවා. ඒක කියනකොට ඔය මං කිව්වේ දායර ලොකු ස්වාමීන් වහන්සේ ඒ සමාධි භාවනා සූත්‍රය කියන කෙනා අම්මා මලත් ওই ඒකාග්‍රතාවේ තියෙනවා. ගෙටිගිනි ගත්තත් ඕක තියෙනවා. උඹට පිස්සුයි කියලා කිව්වත් තියෙනවා. ඔළුවේ පිළිකාවක් තිබ්බත් ඕක තියෙනවා. අර දන්නේ නැහැ. අපි හිතන්නේ මේ ඒකාග්‍රතාවේ ඇතෙක් පිට තියාන එවිසි ගහගෙන ගේන්න ඕනේ ධාතු කරඬුවක් වඩම්මන්නා වගේ gedeට්ට ගියා. දැලේ ඇතු දෙන්නේ තියාගෙන. ඒ තරම් පිස්සු. ඒ තරම් පිස්සු. අපි මනුස්සකමනේ ඒ තරම් මගේ මගේ මනුස්සකමට මම ඒ තරම් නිඳා කරනවා. මගේ වර්තමාන මොහොතට අපි වෛර කරනවා. ඉතින් ඒකල හැම කෙනාටම පහදිනවා. හැම කෙනාටම කඹරනවා. හැම කෙනාම ඉදිරි පිට යාප්පු වෙනවා. මේ ලස්සන චිත්තක්ෂණේ දන්නේ නැතුව. මේ විදියට ඒ ආස්වාස මෙහිමයි ප්‍රස්වාස මෙහිමයි ආස්වාස මෙහිමයි ප්‍රස්වාස මෙහිමයි කරන සද්ද නෑ එනව නෙවෙයි. හිතවිලි නොඑනව නෙවෙයි. වේදනා නොවෙනවනේ. ඒකට දන්න දැන් මේක සද්දයක් ආස්වාසේ නෙමෙයි ප්‍රස්වාසේ නෙමෙයි. දැන් මේක හිතවිල්ලක් ආශ්‍රව ප්‍රසවාසය නෙවෙයි. මේක වේදනාවක් ආශ්‍රව ප්‍රසවාසය නෙවෙයි. ඒත් සමාධියම තමයි. දැන් මල් මාලයක අමුණන මිනිහා ගෑණියක් කියමුකෝ ප්‍රශ්නයක් නැහැ. නූලක් අරගෙන ඉදිකටක් දාන ඕකට දාස් පිටිය මලකුත් තමුණා වද මලකුත් තමුණා රෝස මලකුත් තමුණා මොන මල ඇමිනුවත් මල් මාලනේ. දාස් පිටිය මල් මාලම කියලා જાතියක් නැහැ නේ. ඒක තියෙනවා හොඳයි නරකක් නැහැ. කොයි මල ඇමිනුවත් එක එක මල මල අමුණන එකයි තියෙන්නේ. අන්තිම මල මල කැදෙනවා. අපි කියන්නේ මනේ දහස් පිටේ රතු පාට එක විතරක් තියෙනවා. වෙනව මොකක්වත් බෑ. ඉතින් කවදාකවත් වැඩි වෙන්නේ. ඒ නිසා ඔය එන හැම මලක්ම වේදනාවක්, සද්දයක්, හිතවිල්ලක්, ආස්වාසයක්, ප්‍රසවාසයක්, තරහවක් ඔක්කොම හරහා මේක දාගෙන ගියොත් තමයි තීරේ ටික වේලාවක් යන මේ ඇඟ එහෙමම ඉටි තද වෙන්න වගේ තද වෙනවා. කීටි හට්ටියක් මිදෙනා වගේ මිදෙනවා. මේ හිතවිලි එහෙම තැම්පත් වෙනවා. ඒ විතරක් නෙවෙයි මේ අරමුණ තමයි ඉස්සරහට යහිටම ආනාපානේ එහෙම කීකරු වෙන්න පටන් ගන්නවා. මේක ශීඝ්‍ර වුණොත් නිදිමතට වැටෙනවා. කෝසජ්ජයට වැටෙනවා. හිත සැඟවි ගැනීමට වෙනවා. ඒ නිසා මට මතකයි මම ඔය 78 78 වෙන්නේ නැති. නැත්නම් 75 විතර වගේ. 76 විතර මම නිල්ලම ගිහලා භාවනා කරා. එතකොට නිල්ලඹ කියන කවුරක් අදන්නෙත් නැහැ කළු මිනිස්සු යන්නෙත් නැහැ එන හරිය සුද්ධ විතරයි එන්නේ මං ගිහලා භාවනා කරද්දී ඉතින් ඉඳගෙන ඉන්නවා මං දන්නවා අපි නැගිට්ටත් දන්නවා හැබැයි මොනවා වුණත් දන්නේ නැහැ ඉතින් මහා ලොකු භාවනාකාරයයි කියලා අම්මා මට සලකනවා ඒ කාලේ හැබැයි මං විතරයි දන්නේ මගේ කඩප්පුලි හිතේ ඇති කෙසේ නමුත් භාවනා කරන ඉලදී එදා පැවිදි වෙච්ච ජර්මන් හාමුදුරුවනේ දන ගහගෙන වගේ මගේ ළඟට ඇවිල්ලා මම ගිහියා මේ ඔයා විතරයි ඉන්නේ මේ ලංකාවේ කෙනෙක් ගොඩින් මාත්‍යා කියලා ගියාකට අනේ ලංකාවෙන් කවුරු වෙනව උනන්දු කරන්න කියලා මොකද්ද කරන භාවනාව කියලා මාට විලිලැජ්ජාය බෑ මොකද මන් දන්නේ නැහැ මොනම භාවනාවක්වත් කියන්නේ ඊටසේ මං කව මන් දන්නේ නැහැ එච්චර විස්තරයක් කියන්න මම ඉඳගෙන ඉන්නවයි කියලා නේද මේ ප්‍රශ්නයක් නැහැ කිව්වා මිනිහා මගේ හිත හදන්න කියලා ඊටසේ මොකද වෙන්නේ කියලා දැන් ඉතින් මට මොනවද කියන්න මට කියදැයි දන්න දන්න ඉඳලා මම නොදන්න දන්න කියලා නින්දට වැටෙනවා කියලා ඒක කියන්න බෑනේ මම ජර්මන් කාරයෙක්නේ යුද්ධෙක්නේ ඉංග්‍රීසියෙන් කියන්නත් තියෙන්නේ ඉතින් මම ටික වෙලා ගෙනගා ටික වෙලා අකිනකොට මෙහෙම මොකද වෙනව ඇඟ වැක්කෙනවා කියලා. අරුණසගේ මුහුණ ගිලිසෙන්න පටන් ගත්තා. හරිනේ වැඩේ හරිනේ කිව්වා. ඉතින් මං හිතුවා මට විහිළු කරනවා වෙන්නේ නැති කියලා. දැන් මට තියෙන්නේ භාවනා කරනකොට නිින්ද යන්නේ ඒක. මට ඒක කියන්න දන්නෙත් නැහැ. මම ඒ වෙනසට කිව්වා ටික වෙලා අකිනකොට මේක මෙහෙම මම දන්නේ තැනකට යනවායි කියලා. හරිනේ එහෙම තමයි භාවනා වෙන්න ඕනේ කිව්වා. මම දැනගත්තා මු අයර් මාරු වෙලා මෙයාගේ. මම ගණන් ගත්තේ නෑ ඒ කමටහන්. එයා කිව්ව භාවනා හරිනම් හිත ඇතුළට ඇවිල්ලා මේ වගේ නිදිමත වගේ එකක් එනවා. අරමුණ නොපෙනී යනවායි කියනවා. මම දැනගත්තා යුවර් එකටම කුඩුකාරයක් වෙන්නද කියලා. ඊට පස්සේ අවුරුදු ගාණකට පස්සේ ලොකු සාංශගේ සත්‍යවිසුද්ධි සහ විදර්ශනා ඥාන පොතේ කියනකොට දැක්කා භාවනාව හරියනවා නම් ගොරෝසු ආනාපානේ සියුම් වෙන්න පටන් ගන්නවා. සියුම් ආනාපානේ සූක්ෂම වෙන්න පටන් ගන්නවා. අනේ සූක්ෂම භාවය එනකොට හිත නිින්ද ගියා වගේ හිත සැඟවි ගත්තා වගේ හිත මිදුණා වගේ මෙන්න මේක දන්නේ නැතුව ගියේ එකනා කියනවා නින්ද ගියයි සුතමේ ඥානෙ නෑ සාකච්ඡා කරලා නෑ අත්දකලා නෑ ලෑස්තිලා ගිහිල්ලා නෑ භාවනා හරි ගිහිල්ලා තියෙන නමුත් එයා කියන්නෙත් නෑ පැකිලෙනවා පශ්චාත්තාප වෙනවා භාවනා වැරදුණයි ඉතින් කවදා හරි මේ යෝගාචර මේක අස්පනා පිට දැකලා වෙන දේ අස්පනා අපිට දැකලා මෙන්න මේකයි වෙන්නේ කියලා කියන්න පුළුවන් නම් මොන වෙනසක්ද කියලා හිතන්න. නිදිමතයි කියලා පශ්චාත්තාප වෙලා භාවනා දාලා යන තරම් වෙන මේ සිද්ධිය ආනාපානට සාපේක්ෂව පටන් ගන්නකොට හොඳට ආනාපාන පේනුණා. සමහරට ආනාපාන හතෙන් අටෙන් එහෙමම නිවෙන්න යනවා. ඊට පස්සේ ආනාපාන සංසිඳුණත් එකම තමයි තේනවා. දැන් මිදිච්ච ගතියක්, සංගවිච්ච ගතියක්, ලීන වෙච්ච ගතියක්. කෝසජ්ජයට බරගතියක්. මේක විස්තර කරන්න මේකට අවදි වෙන්න eBay. ඒක දැනගන්න eBay. ඒක වෙනම කතාවක් බහනා වෙනම කතාවක්. මේක වෙලා මේක වාර්තාගත කළ යුත්තක් කියලා හිතෙනවයි කියලා කියන්නේ සම්පූර්ණ වෙනම දෙයක්. ඒක හරියට කියනවනම් පාරේ විදින අන්දේකට පය වදිනවා මැණික් ගලක. උට තේරෙන්නේ මේක මැණිකක් කියලා. නැත්නම් වැඩක් නැහැ නේ බය වැදිනවා. නැද්ද කියන විතරක් කියලා ඔය අම්මම දක්කලා බැලලා යයන්. ලංකාවේ මිනිස්සු ඇයවනේ දේශනාංශ කියලා කියන්නේ නැහැ අම්මා කියලා බයිනේ පය වැදිච්ච ගමන් ටක් ගාලා යන්ත්‍රේ මන්ත්‍රේ එළියට එනවා. වෙන කෙනෙක් නා ස්වාමි දරුවනේ කියලා. අල්ලා කියලා. අපේ කෙනෙක් අම්මට අම්මට තමයි ජීපත් කරන්නේ. ගෙදර ඉන්න අම්මා තමයි ජීවත්. ඉතින් හොර අර අපොට්ටයක් කරන්නේ මැණික් ගලේ පය වැදුනට කනා හිඳලා ගනීද. පහේ වදින එක එකක් ඇහිඳලා ගන්නවා කියන එක වෙන එකක් බුදුරජාණන්සේ මෙන්න මේ ඇහිඳ ගැනීමට වර්තමානයේ හිත ගෙනල්ලා සමාධියකට ගෙනල්ලා ඒක මේ වටින දෙයක් විදිහට මේක දැක ගැනීම සම්බන්ධයෙන් වගකීම ගත්ත එකම ශාස්ත්‍රුන් වහන්සේ. මේ කරපන් කරනකොට උඹට අනිවාර්යයෙන්ම කම්මැලි වෙනවා, එපා වෙනවා, උඹල එපා වෙනවා කියන්නේ එපා වෙනවා. නමුත් කියෝලා කියෝලා කියෝලා කටපාඩම් කරවලා කරවලා තියනවා. ආනපන දිගට යනකොට මෙන්න මෙහෙම සීතල වීමක් වෙනවා. ආන්න මේකට ඒ කුසීත බවකුත් කෝසජ්‍ය බව කියලා කියන්නේ කුසීත බවට එහෙම නැත්නම් තීන මිද්දේ කියලා මේකට කියනවා. මේක මේ නන්නතර අරමුණු වෙලා ඉන්නකොට රාගයෙන්, ద్వේෂයෙන්, මොහෙන් වැටවිච්ච හිතට නිින්දයක් නැහැ. රාගරත් හිතට නිින්දයක් නැහැ. ද්වේෂයෙන් ජ්වලිත හිතට නිින්දයක් නැහැ. මේ දෙක නැති වෙච්ච ගමන් හිත නින්දට යනවායි කියලා කියන්නේ හිත රාගේ නෙවෙයි දැන් තියෙන්නේ. ඒ වෙනකොට විරාගය පහළ වෙලා. ඒ වෙනකොට නිරෝධය පහළ වෙලා. ක්ෂය වීම පහළ වෙලා, වැය වීම පහළ වෙලා මේකට අපි හිත බුදුම විදිහට වෛර කරනවා. අපි හිත හරිය කැමැති ඔය මේ චිත්‍රපටයක කොල්ලයි කෙල්ලයි ලව් කරනවා දකින්නකොට විශිල් ගගහ බලනවා චිත්‍රපටිය ඇක්ෂන් පැක් ෆුල් මේ වයිඩ් ස්ක්‍රීන් කියාගෙන එක චිත්‍රපටිය හතර දෙරේ බලනවා. ඒකේ ෆයිට් එක ගන්න නැත්නම් ඒත් වැඩක් නැහැ චිත්‍රපටේ. ඔය කොල්ලයි කෙල්ලයි ෆයිට් එක ගන්න දුෂ්ටයා ඉන්නෝනේ ඔපය ගන්න චිත්‍රපටි බලනවා. ඉතින් මම නිගමන කියන එක තමයි කොතන හරි චිත්‍රපටයක් හදලා කවුරු හරි මෙහෙම කරන භාවනා කරන ඉන්න එක පැය තුනක් පෙන්නොත් කී දෙනෙක් බලයි. ටෙලිවිෂන් එකත් පොළවේ ගහයි. නැද්දකින් ලයිසන් දීලා අරගෙන ආවිලා මේ මගුල මොකද බලන්නේ ඉතින් මෙහෙම කරගෙන ඉන්නවා පෙන්නගෙන හිටියට පැය තුනක් හිටියත් වැඩක් නැහැ ඒ නිසා අපේ හිතේ තියෙන්නෙම ද්වේෂය නිවනට द्वේෂයක්, කෙලෙස් නැත්තඳ द्वේෂයක්, වර්තමානට द्वේෂයක්. අපිට ඒක පේන්නේ කම්මැලිකමක්, නීරසකමක් විදිහට. නමුත් මේ භාවනා දියුණුවක් යමේ එහෙම නැත්තම් කෙලෙස් කැපීමක් යමේ මේ ප්‍රතිපදාවක් යමේ කියලා තේරුම් ගන්නවා කිව්වොත් ඔක අපේ අම්මලා තාත්තලා කියලා දෙයි කියලා හිතනද ගෙදර ඉඳගෙන. කවදාහක පන්ති වාර ගුරුවරයෙක් අපිට කියලා දෙයි කියලා හිතනවද? කවදා රාජ්‍ය නායකයෙක් අපිට කියලා දෙයි කියලා හිතනවද? අපිට සර්බලධාරි දෙයයන්ාංශ කියලා දෙයි කියලා හිතනවද? කවදාවත් නැහැ. මොකද කියලා දෙනකොටම ඒගොල්ලන්ගේ උහුලන් යනවා. ඒගොල්ලන්ගේ තියෙන අධිකාරිය තියාගෙන මේක කියන්න බෑ. බුදුරජාණන්තර උහුලන් බහින දෙයක් නෑ. බුදුරජාණන්සේ කියනවා උඹලටම එකක් කියන්නම්. මේක කරන්න පුළුවන් මිනිස්සයාට විතරයි. කරලා ඒක බුදු බුදුහාමරගේ ප්‍රතිපදාව බව. ඒක කෙලෙස් කපන තැන බව. උඹට અભිහිතව කියන්න පුළුවන් නම් ඔබ බුද්ධ පුත්‍රයෙක්. અભිහිත උඹට කියන්න පුළුවන් ඔබ බුද්ධ දුහිතෘකාවක්. ඔබට කාගවත් අරසාවක් ඕනේ නැහැ සියලු අරසාව ලැබිලා තියෙන්නේ. නමුත් මේක නොකිය වෙන්න මොනවා කිව්ව සම්පප්පලාව. ඉතින් අපි මේ එක හැලිය බත් කාගෙන එක පැදුවේ බුදියාගෙන මේ උත්සාහ කරන්නේ මේ මේ නන්නතර වෙන හිත පුළුවන් තරම් වැඩේට යොදවලා ඒක බුදුම අකීකරු. නින්දටමයි බර. මේක පෙන්නලා ඒකටම හිත දාලා ඒක අපි ප්‍රසිද්ධ සාකච්ඡාවට අරගෙන ඔක්කොගෙම අඩුපාඩුවක් විදිහට දැනගෙන මේක සාකච්ඡා කරන්න පුළුවන් එකතෙන් ඩානම් එකම ධර්ම පවුලකට වැටෙනවා. අපි ඔක්කොම එකම අප්‍රමාදී පවුලකට වැටෙනවා. ඊට පස්සේ අපිට ලැජ්ජාවක් නැහැ. තව කාට හරි කියන්න ඕව භාවනා කරනකොට එහෙම එකක් වෙනවා. හැබැයි ඒක යට ගහන්නවක්වත් බය වෙන්නවක්වත් නොකිය ඉන්නවත් කාරණා නෙවෙයි. මේක බුදුහාමුදුරුවෝ කියලා තියෙන එකක්. අපි මේ තියෙද්දි මේ කුසීතකම තියෙද්දි පසු නොබාන කෙනෙක් ඉන්නවයි කියන අදහසක් හිතා ගන්න. කෝසජ්ජේ න කම්පතිති විරිය බලං. මේ කුසීතකම ඇවිල්ලා කම්ප වෙන්නේ නැත්තම් පශ්චාත්තාප වෙන්නේ නැත්තම් අනේ මං වගේ කාලකන්ණියෙක් කියලා කියන්නේ නැතුව දිගට භාවනා ගෙනියනවා නම් වීරිය බලය කියලා. වීරිය ඉන්ද්‍රිය වීරිය බලයක් බවට පත් වෙන්නේ තමන්ගේම කෝසජ්ජය තමන්ගේ අස්පනා පිට දැකලා බය වෙන්නෙත් නැහැ අතහරින්නෙත් නැහැ මම මේක විදගෙන යනවා කියලා සාමාන්‍ය වීරියක් තියෙන කෙනාට කරන්න බෑ වීරිය බලයක් සහිත කෙනාට විතරයි කියන්න පුළුවන්. ඒක නිසා වීරිය බලයට යනකොට කියනවා විරියවන්තෝපන කිං නාමන සිජ්ජති කිය. උදාහරණ කියනවා වීරියවන්තයාට මොකද්ද බොල විඳගෙන යන්න බැරි? ඕන දෙයක් විද්‍යාවේ කුසීතකමත් විද්‍යාවේ. කුසීතකම තරහ යන්න පුළුවන් මල් මාලයක් කමනකොට මලක් කරා යනවා වගේ. අන්න එදාට අපි ළඟ අවදි භාවයක් එනවනේ. මේ කුසීතකාවයට යට වෙලා ගොරෝ ගොරෝ බුදිනව වෙනුවට මේ කුසීතකාවය කුසීත භාවයේ අරමුණක් කරගෙන කුසීත භාවයේ හරහා ගිය දවසට ප්‍රබුද්ධ වෙනවා කියලා කියනවා. විවිධනවයි කියලා. ඒක බිත්තර දැම්මට පස්සේ කිකිලි බිත්තරෙන් කිකිලි පැටියම වෙන වෙලාව. බිත්තර ඇතුලේ ජීව ශක්තිය තියෙනවා. මේක මේ පෝෂණය වෙනවා භ්‍රූණ පෝෂණය වැවෙනවා කිකිලි උෂ්ණ තියෙන තාක් කරනවස දවසක් කිකිලි කිකිලි පැටියා උගේම ශක්තියෙන් පිටර කට කඩාන එළියට එනවා. ආන එදාට තමයි මේ කුසීත භාවයේ දැනගෙන ඒක හරහා ඒක ඒක විනිවිදගෙන කුසීත භාවයේ ආහාරයක් කරගෙන කුසීත භාවයේ අරමුණක් කරගෙන හරහාගේ දවසේ මේ මිනිස්සයා තුළ කොහොමද බුදුහාමුදුරු ඉන්නවා. මේ මිනිස්සයා තුළ කොහොමද ධර්මයේ සජීවී. මේ මිනිස්සයාට බුදුහාමුදුරු බය නැතුව කියන සාක්‍ය පුත්‍ර සාක්‍ය දීතා මගේ දුව මගේ පුතා කියලා කියනවා. මෙන්න මේකට සීලය අවශ්‍ය කරන්නේ. එහෙම නැතුව නිදිමත එන තාලෙට භාවනා කරලා නිදිමත එනවා කියලා රැයට කාලා බුදිය ගන්න එක නෙවෙයි. ඒව කරයි දිවකුත් නෙවෙයි. භාවනා කරලා නිදිමත එනකොට බය වෙලා නොකිය ඉන්න එකත් නෙවෙයි. නෑ භාවනා කරන මෙහෙම එකක් එන්න පුළුවන් මම මේකට ලෑස්ති වෙලා යනවා. ආවුදි ගාගනමයි යන්නේ යුද්ධෙට. මම හෙට කොහොම හරි මේක කාගෙන යනවායි කියලා මෙන්න මේ අවදි භාවය ආ ඕන කෙනෙක් පපුර තට්ටු කරලා අහන මොනම විශේෂකවත් උගන්වනවද කියලා ලෝකේ. කද්දාවත් නෑ. කවදාවත් නැහැ. ඒගොල්ලෝ කියනවා භාවනා කරන මහා කම්මැලි වැඩක්. අපි ළඟ තියෙන විෂයන් බොහොම අපි කරාටේ, ජූඩෝ, කුන්ෆු දන්නවා. එන්න අපිට වැඩ පෙන්නන්න කියලා. බුදුහාමුදුර පිඹලා අරින්නේ. අතට යන පිඹලා අරින්නේ සීරම බුබ්බඩේව. සීරම කම්මැලියෝ. එකෙකුටවත් මේ වර්තමාන මොහොතේ හිත තියාගන්න බැරි කට්ටිය තමයි ඔය ශිල්ප දාගෙන, නම දාගෙන කෑ ගහන්නේ. බුදුහාමුදුරන එහෙම 1000ක් දිනනට වැඩිය Tamange එක හිත දිනන එක වටිනවා. නිකන් හරියට කුසීතකම එන්න වගේ වාඩි වෙලා භාවනා කරලා එන කුසීතකම විඳිනවා. මේකට කියනවා ප්‍රබුද්ධ වීම කියලා. ඒ ප්‍රබුද්ධ වචනේ තමයි බුද්ධ කියන වචනේ ඇවිල්ලා තියෙන්නේ. ඒ බුද්ධත්වයේ තියෙනවා සම්මා සම්බුද්ධ, පච්චේක බුද්ධ සහ ශාවක බුද්ධ කියලා. කොතෙන්ද ගියත් මේක විනිවිදින්න ඕන. මේක විනිවිදින්න නැතුව කොච්චර බෝධි පූජා තිබ්බත් කොච්චර ඉසස් ඇත්මස්ලේ දන් දුන්නත් කොච්චර සල්ලි දුන්නත් හිතේ නම් වෙනසක් වෙන්නේ නැහැ. පෞරුෂත්වේ නම් වෙනසක් වෙන්නේ මේක වුණොත් භාවනා කරලා මෙම කුසීතකමක් එයි මේක විනිවිද යන්න ඕන කී දවසේ ඕනම කෙනෙකුට ධර්මයේ තියෙන ಗುಣ ටික පෙන්ලා දෙන්න පුළුවන් සුවක්කාතෝ භගවතෝ ධම්මෝ සම්දිට්ඨිකෝ මම්ම දැක්කා අකාලිකෝ කල්නෝ ප්‍රතිඵල දෙනවා ඒහි පතිකෝ ඇවිල්ලා බලපල්ලා මේක කොළ හැකි පච්චත්තම් විඤ්ඤෝ විඤ්ඤෝයි ප්‍රඥාට අත්දකින්න පුළුවන් ඒක මේ ආගමට බඳවා ගැනීමක් නෙවෙයි ඕන කෙනෙකුට කරද හැකියි. අන්න ඒකට මේ ධර්මයේ සජීවීකමත් වෙනවා. ඒක නිසා සමාධියෙන් වැඩ කරන කෙනා මතක තියාගන්න ඕනේ සමාජයේ තියෙන ව්‍යංගාර්ථය සමාධියේ තියෙන චපලකම, ෂටකම, මායවීකම එහෙම නැත්නම් වංචනික ධර්මයේ තමයි කුසීතකම. ඒ නිසා සෝනේ ගෙවල් හදන්න එපා යක්කුන්න බය නැහැ. සෝනේ ගෙවල් හදන්නේ යක්කුන්න බය නැති මිනිහා. ඒ නිසා භාවනා කරන්න ගියාම මේක එනවා. ආවට පස්සේ මන්ත්‍රය අරගෙන යන්න යකා එනකොට මතුරුනකොට විනිවිද යන්න පුළුවන් වෙච්ච දවසේ මේ භාවනා මධ්‍යස්ථාන ආපු මනුස්සයා නෙවෙයි ආයෙ ගෙදර යන්නේ. ඒ මනුස්සයා එන එන හැම කුසීතකමක්ම අරමුණු කරනවා. ඒකම ආහාරයක් කරගන්න. ඒකම පොහොරක් කරගන්නවා. පොහොරක් කරන ගිය දවසේ යාට තේරෙන පටන් අර ගන්නවා මේක කරනවට වැඩිය හුඟක් අමාරුයි කියලා දෙන එක. මම නැවතත් කියනවා මේක කර බලනට හුඟක් අමාරුයි කියලා දෙන කේ තරම්ම මේ ලෝකේ ඉන්නේ බුබ්බඩයෝ. කම්මැලියෝ. කුසීතයෝ. භාරීරහරෝ. බෑ. බුදුහාමරොත් එක ගමනක් යන්න බෑ. ඒකට අවදි වෙන්න ඕන. ඒකට අවදි වෙන්න ඕනේ. අවදි වුණාට පස්සේ ඒ කාහල නාදේ එන්න පටන් අර ගන්නවා. නැත්තම් කවුද මේ අවුරුදු 2600ක් මේක ගෙනාවේ? ඔය කෑ ගහගෙන කෑකොස්සන් ගහන කට්ටිය නෙවෙයි. තමයි පැත්තකටලා තමන්ගේ භාවනා කරන ගමන් මේ කුසීතකම ආවට අරින්නේ නැහැ. නැවත නැවතත් කරලා ඒක විනිවිද දාසේ ආර පේන ඕනේ තැනකට ගියාම අපරාජිතයි. ඒ නිසා ඕනේ දරුවෙකුට ඕනේ හිතවතෙකුට ඕනේ මිත්‍රයෙකුට වෙලා ගියාට කමක් නැහැ. වෙහෙසයි තමයි මේක තමනුත් කරලා ඒක කියලා දෙන්න පුළුවන් නම් ඒ මනසට හම්බ වෙන මේ විටමින් එක ඒ වයිටැලිටි එක එහෙම නැත්නම් ඒ සජීව ශක්තිය නිවන් දක්ලා තමයි නතර වෙන්නේ. කවදාකවත් වටන්න බෑ. ඒ නිසා අද අපි ඉන්නේ දෙවෙනි දවසේ භාවනා කරන යනකොට මේක ඉස්සරහට එයි. කරුණා කරලා ඒක වසංගන්න එපා. අපි මේක හෙලි කිරීමෙන් සාමූහිකව අපි මේකට උත්තර දීමෙන් කුසීතේ න කම්පතිටි විරිය බලං. කුසීතකම ආවට හිත හැංගෙන බව ආවට හිත ලීන භාවය ආවට හිත වට ගන්නවා. හිත වට ගන්නවා. කම්ප වෙන්නත් එපා. මම මේක විනිවිදිනවා කියලා ඉදිරියට යන්න මේ ධෛර්යය මේ බලය මේ ශක්තිය ධර්ම දේශනාවෙන් ලැබුණා නම් එච්චරයි මම බලාපොරොත්තු වෙන්නේ සියලු දිනාටම මෙතෙක් Taman ළඟ තියෙන අත්දැකීම් සහ මූල ධර්ම දැනුමේ මේ ධර්ම දේශනාත් හේතුවෙන් ඉදිරියට ඒ અભීතව ගීමේ යෑමෙන් සමාධි නිමිත්ත තවදුරටත් දියුණු පවුණු කරගැනීමේ ශක්තිය ඥාණය ශ්‍රද්ධා වීරිය බලේ වැඩිවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව මෙතන නැත කරනවා ශිළු දිනාටම සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා